චතුර්ථ භාගයේ සලායතන සංයුත්තේ ආදිත්ත පරයය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ආදිත්ත කියලා කියන්නේ මේ ඇවිල ගන්නාලද පරයය කියන ක්‍රමය ඇවිල ගන්නාලද ක්‍රමය කියන එක මේ සූත්‍රේ නම අපි ඉස්සෙල්ලා මේක පෙළ දහම කතා කරලා ඊට පස්සේ ඒ සූත්‍රගත අර්ථය නෝනින් අපි බලමු. එතනදී එක කාරණාවක් තේරුම් කරගන්නට ඕනේ. වැගත්තාම අපි කිමු අර්ථය ගත්තාම අර්ථය හැම වෙලාවකම දෙයාකාරයකින් තියෙනවා. පදගත අර්ථය සහ සූත්‍රගත අර්ථය කියලා. පදගත අර්ථය කියලා කියන්නේ ඒ ඒ පදයන්ගේ අර්ථය දැන් ආදිත්ත කියන වචනේ අර්ථය ගත්තාම ඇවිල ගන්නාලදී මොනවද ඇවිල ගන්නාලදී කියලා ඇවිල ගන්නාලද ධර්මතාව ටික පෙන්වුවාම ඒ ඒ පදේ අර්ථය ඊට පස්සේ සූත්‍රාර්ථය කියලා කියනවා සූත්‍ර ගතහර්ථය කියලා කියනවා. මුළු සූත්‍රයම සම්පින්ඩණය කරලා කෙටි කරලා ගන්න අර්ථයක් කියනවා ඊට පස්සේ. අපි. එතකොට අපිට ඒ පදගතාර්ථයන් තුලින් පරියප්තිය හොඳට දක්ෂයෙක් වෙනවා. සූත්‍රගත අර්ථය තුළින් තමයි අපිට ප්‍රතිපත්තියට අවශ්‍ය දහම් වටපිටාව ගොනු වෙන්නේ. ඒකයි අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. අර්ථය දැනගෙන ධර්මය දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපන්න ධර්මය අනුව හැසිරෙන්නට ඕනේ. එතකොට ධර්මයේ අර්ථය දැනගන්නත් ඕනේ. ඒ අර්ථය පෙන්වන ධර්මය දැනගන්නත් ඕනේ. ඒ හින්දා හැම වෙලාවෙම මේ පාලිය නොහැර පාලි භාෂාව අනුවම අර්ථය තේරුම් කරගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ එක් සමයක ගයා සීර්ෂයේ වාසය කරනවා ඒකං සමයං භගවා ගයායන් විහෙරති ගයාසීසේ සද්දින් භික්ඛු සහස්සේන తත්‍රකෝ භගවා භික්ඛවමන්තේසි භික්ෂුන් වහන්සේලා දහසක් පමණ සමග භාගතුන් වහන්සේ ගයා ඒ ගයාසීසේ ගයා කියන ප්‍රදේශයේ වාසය කළා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කළා සබ්බම් භික්ඛවේ ආදිත්තං මහණෙනි මේ සියල්ලම ඇවිල්ලා ගන්නාලාදී. කිංචි භික්ඛවේ සබ්බං ආදිත්තං මහණෙනි මේ කුමන සියල්ලද ඇවිල්ලාගෙන තියෙන්නේ? චක්කුම් භික්ඛවේ ආදිත්තං රූපා ආදිත්තා චක්කු විඥානං ආදිත්තං චක්කු සම්පස්සෝ ආදිත්තෝ යම් පිදං චක්කු සම්පස්ස පච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා සම්පි ආදිත්තං මහණෙනි මේ සියල්ල ඇවිද ගන්නා ලදී කුමන සියල්ලද ඇස ඇවිල ගන්නා ලදී රූපය ඇවිල ගන්නා ලදී චක්කු විඥානය ඇවිල ගන්නා ලදී චක්කු සම්පස්සය ඇවිල ගන්නා ලදී ඒ චක්කු සම්පස්සයෙන් උපදින සුව හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනාවක් තියෙනවා නම් සම්පියාදිතං ඒද ඇවිල්ලා ගන්නාලා තියෙනවා ඊට පස්සේ මේ ඔක්කොම ඇවිල්ලාගෙන තියෙනවා කේනාදිත්ත කුමකින්ද ඇවිල්ලාගෙන තියෙන්නේ කියලා ආදිත්ත ආදිත්තං රාගග්ගින දෝසග්ගින මෝහග්ගින රාගගින්නෙන් ද්වේෂගින්නෙන් මෝහගින්නෙන් ඇවිල්ලා ගන්නාලා තියෙනවා ඊට පස්සේ ආදිත්තං ජාතිය ජරා මරණේන ශෝක පරිදේවේහි දුක්ඛ දෝමනස්සේහි උපායාසේහි ආදිත්තන්ති වදාමි. එතකොට රාග දේශ මොහංගෙන් අබල ගන්නා ලදී ඒතරක් නෙමෙයි. ජාති ජරා මරණයෙන් අවිල ගන්නා ලදී ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් විල ගන්නා ලදී කියන්නේ. ලද ඇහැ රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්යෙන් උපන්න සෝහෝ දුක්ඛෝ නොදුක් නොසිය වේදිතේක වෙනං හේද විභෝගයෙන් ඇවිල ගන්නා ලදිද රාග ගින්නේ දේශ ගින්නේ ඒ වගේම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් ඇවිල ගන්නා ලදි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෝතං ආදිත්තං සද්ද ආදිත්තා සෝත විඥානං ආදිත්තං සෝත සම්පස්සු ආදිත්තෝ සෝත සම්පස්ස පච්චයා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා තම්පි ආදිත්තං කේන ආදිත්තං ආදිත්තං රාගග්ගින ද්වේෂග්ගින මෝහග්ගින ආතං ජාති ජාතිය ජරා මරණය ශෝක පරිදේවි දුක්ඛ දෝමන සුපායාසේහි ආදිත්තං තුවදාමි එතකොට කන ඇවිල ගන්නා ලද්දේ ශබ්දය ඇවිල ගන්නා ලද්දේ සෝත විඥානේ ඇවිල ගන්නා ලද්දේ සෝත සම්පස්සේ ඇවිල ගන්නා ලද්දේ සෝත සම්පස්සෙන් උපන්න සුවහෝ දුක්ඛෝ නොදුක් නොසුව වේදිතෙක් වෙන හේත ඇවිල ගන්නා ලද්දේ කුමකින් ඇවිල ගන්නා ලද්දේද රාග ද්වේෂ මෝහයෙන් ඇවිල ගන්නා ලද්දේ විතරක් නෙමෙයි ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙම ඇවිල ගන්නා ලදී. හෙට ස්පර්ශ ආයතන හයටම කියන්න බලන්න ගානං ආදිත්තං ගන්ධා ආදිත්තා ගාන විඥානං ආදිත්තං ගාන සම්පස්සෝ ආදිත්තෝ ගාන සම්පස්ස පච්ච උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තම්පි ආදිත්ත කේනාදිත්තං රාගග්ගිනා තේසග්ගිනා මෝහග්ගිනා ආදිත්තං ජාතිය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසෙහි ආදිප්‍රන්ති වදාම. නාසය අවිල ගන්නා ලදී ගන්ධය අවිල ගන්නා ලදී ගාහර විඥානේ අවිල ගන්නා ලදී ගාන සම්පස්සය අවිල ගන්නා ලදී ගාන සම්පස්සෙන් උපන සෝහෝ දුක්ඛෝ නදුක් නසෝ වේදනාවක් වෙනං හේද අවිල ගන්නා ලදී. කුමකින්ද රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අවිල කරනා ලදී ඒ වගේම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාසයන්ගෙන් කරනා ලදී ජීවහා ආදිත්තං රසා ආදිත්තං ජීව විඥාන ආදිත්තං ජීව සම්පස්සෝ ආදිත්තෝ ජීව සම්පස්ස පච්ච උපජිත වේදිත සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ආදිත්තං කේන ආදිත්තං කුමකින්ද රාගක් ගිනා, දේශක් ගිනා, මෝහක් ගිනා ආදී. රාග දේශ මොහකින් අවුල ගන්නා ලදී. ජාති, ජරා, මරණ, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේ, දුක්ඛ, දෝමන, සුපායාසයන්. ඉපදීම ජාති, ජරා, මහලු බව, මරණ, ඉපදීම, මරණය, මහලු බව, ලෙඩවීම, ශෝකය, පරිදේව කියන්නේ වැළපෙන. නම කිය කියා, ಗುಣ කිය කියා වැළපෙන්නේ. අනේ අපේ අම්මා හිටියනම් මට කන්න දුන්නා මාගේ ඇඳුම් හොදලා දුන්නා අපේ අම්මා මේ විදිහට අපිට උපකාර කළේ අපේ අප්පච්චි මෙහෙමයි අපි හැදුවේ කියලා අඬන්නේ ඒකට තමයි පරිදේවට කියන්නේ ඊට දුක් කායික දෝමනස මානසික දුක් දෝමනස උපායාස දෙඩි වෙහෙස එතකොට කවුරු හරි Tamanට අසාධාරණයක් කරනවා නමුත් ඒකට ප්‍රතික්‍රියාවක් කරන්න Tamanට බෑ ගොඩාක් අසරණයි සත්තු පීඩිලා ඉතාම දැඩි වෙහසක් දැඩි දුකක් ඒකේ දුක කියන්නේ දැඩි පීඩනයක් නමුත් ඒකට ප්‍රතික්‍රියාව කරන්න බෑ කියන්න කෙනෙකුත් නෑ අන්න ඒ වගේ තැන්වලදී එතකොට පරිද දුක්ඛ දොමන සෝපායස් ඊට පස්සේ කායං කායෝ ආදිත්තං ආදිත්ත පොට්ටබ්බ ආදිත්ත කාය විඥානං කාය සංපස්සෝ ආදිත්තෝ කාය සංපස්ස පච්ච උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා ආදිකෝ සුඛං වා තම්පි ආදි. කය අවිල ගන්නා ලදී පොට්ටබ්බ අවිල ගන්නා ලදී කාය විඥානය අවිල ගන්නා ලදී කාය සංපස්සේ කාය සංපස්සෙන් උපන්න සෝහෝ දුක්ඛෝ නොදුක් නොසෝ වේදනාවක් වෙන. එතකොට කුමකින්ද රාග, ද්වේෂ, මෝහ කියන ගින්නෙන් අවිලගෙන තියෙනවා. ඒ වගේම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස කියන මෙන්න මේ ඒ වගේම මනෝ ආදිත්තෝ ධම්මා ආදිත්තා මනෝ විඥානං ආදිත්තා මනෝ සම්පස්සෝ ආදිත්තෝ මනෝ සම්පස්සපච්චෝ පොජිති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තම්පි ආදිත්තං කියන ආදිත්තං කුමකින්ද ආදිත්තං රාගග්ගිනා දේශග්ගිනා මොහග්ගිනා ආදිත්තං ජාතියා ජරා මරණේන ශෝක පරිදේහි දුක්ඛ දෝමනස්සේහි උපායාසේහි ආදිත්තන්ති වදාමි මෙන්න මේ විදිහට ඔක්කොගෙම ඇවිල්ලාගෙන තියෙන්නේ කියලා පෙන්නලා ඒවම් පස්සම් වික්ඛවේ සුතවා ආර්ය ශාවකෝ චක්කුස්මින් නිබ්බින්දති රූපේසු නිබ්බින්දති චක්කු විඥානේපි නිබ්බින්දති චක්කු සම්පස්සේපි නිබ්බින්දති යම් පිටං චක්කු සම්පස්සපච්ච උපදිත වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං වා තම්පි නිබ්බින්දති මේ විදිහට යම්කිසි සුතවත් ආර්ය ශ්‍රාවක කෙනෙක් ඇහැ ඇවිල ගන්නා ලද්දක් රාග දේශ මොහයන්ගෙන් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් ඇවිල ගන්නා ලද්දක් රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ උපන්න වේදනාවන් ඇවිල ගන්නා ලද්දක් කියලා දැක්කොත් යම් දවසකදී එදාට ඇහෙත් කල කරනවා රූපෙත් කල කරනවා චක්කු විඥානේ චක්කු සංපස්සේ උපන් හැම වේදනාවකම කල කරනවා එතකොට කල කිරීමෙන් මොකද වෙන්නේ නිබ්බින්දි නිබ්බින්දි විරජ්‍යත කල කිරීමෙන් නොයලෙනවා නිබ්බින්දි විරජ්‍ය විරාග විමුක්තිය නොයලීමෙන් මොකද වෙන්නේ මේ දෙනවා විමුක්තිය විමුක්තස්මේ විමුක්තമിതി ඥානං හොති මිදුනහම මිදුනා කියන ඕනෙනවා කිනජාති ඉපදී නිවරයි කුසිතම් භ්‍රමචර්ය භ්‍රමචර්යාවේ ප්‍රසන්නම කළා ඒ කියන්නේ භාවනා කළා ඉවරයි කතං කරණියං කලයුත්ත කළා නාපරං ඉත්තත්තා පජානාති මත්තේ කතයුත්තක් නෑ කියලා නුවණ එනවා නුවණින් දැනගන්නවා කියලා පෙන්වනවා මේ රෙදි එතකොට දැන් මේ සූත්‍රයෙන් අපිට බොහොම වටිනා ධර්මයක් විවර කරනවා. ওই වචන ටික දැනගත්ත කියලා අපිට ලොකු කලකිරීමක් ඇති වුණේ නැහනේ. නමුත් මේක පෙන්නනවා දැනගතන ඒවම් පස්සම් සුතවාරිය ශාවකෝ මේ විදිහට දකින සුතවතාරිය ශාවකය තමයි සුතවතාරිය ශාවකය තමයි ඇහි රූප චක්කු ඥාන කලකිරෙන්නේ හොඳට මතක තබා ගන්න ඕනේ දුකේ ඇලිලා දුකේ බැඳිලා තියෙද්දී දුකේ කලකිරෙන්නේ නැහැ. එතකොට මෙතනදී දැන් මේ ස්පර්ශ ආයතන 6 ගැන කෙටි මතක් කළේ ස්පර්ශ ආයතන 6 ගත්ත කියලා දැක්කොත් තමයි කලකිරෙන්නේ. එතකොට මේ ස්පර්ශ ආයතන 6 ගින්නි ගත්ත හැටියට දකින්නේ කොත්නේ කලකිරෙන්නේ. දකින්ද අපිට extra ක්‍රමයක් තියෙන්න ඕනේ. හැමෝම පේන්නේ කොහොමද ඒක දකින්නේ? මොකක්ද ඒකට තියෙන උපාය කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ ස්පර්ශ ආයතන 6 ගිනිගත්තක් හැටියට උපාය ඉස්සෙල්ලා අපි තේරුම් කරගන්නට ඕනේ. ඒ උපාය තමයි හැම වෙලාවෙම කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන ධර්මතා දෙකෙන් ලැබෙන්නේ අපිට. ජරණ වහන්සේ දේශනා කරනවා දේ හේතු දේ පච්චයෝ ශාවකාණං සම්මාදිට්ඨි උපාදාය. ශාවකයන්ගේ සම්මාදිට්ඨි ඉපදීමට හේතු දෙකක් තියෙනවා, සත්‍ය දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මොකද්ද? පරතෝ ගෝසෝචේ යෝනිසෝච මනසිකාරෝ. පරතෝ ගෝසයේ තියෙනකොට කල්යාණ මිත්‍ර ඇසුර කියන එක ඉබේම තියෙනවා. යෝනිසෝ මනසිකාරය තියෙනකොට ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන එක එනවා. එතකොට කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාර ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියලා සමාධිත්‍ය නැත්නම් ditthi සම්පන්න බව පත්වීම සඳහා ධර්මතා හතරක් තියෙනවානේ ඔය හතර කෙටි කරලා ගත්තාම ධර්මතා දෙකකින් පෙන්වන්න පුළුවන්. ජීවනසෝ මනසිකාරය කිරීමෙන්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නිර්මාණය වෙනවා. චතුරාර්ය සත්‍ය ඝටිතු ධර්මය ශ්‍රවණය කරනවා කියන තැන ලැබෙන්නේම කල්යාණ මිත්‍ර රසණසයි කියන ධර්මතාවය තියෙනවා. එතකොට අපි මෙතනදී එක කාරණාවක් හොඳට තේරුම් කරගන්නට ඕනේ. මොකද්ද ඒ සියල්ල ඇවිලගෙන ඉන්නවා කියලා පේන්නත් ඊට ආපු මනසක් වෙන්නට ඕනේ. ඊට ආපු කෙනෙකුටයි චෙදින් එළියට ආපු කෙනෙකුටයි ඇතුලේ තියෙන දේවල් පිච්චෙනවා කියන කාරණාව තේරෙනවා. තේරෙන නෝනේ. ඒකෙදි අපි මම මෙහෙම පටන්. ඒ දැන් පින්නුවේ සියල්ල ඇවිලගෙන තියනවා කියලා පෙන්වපු තැන ලෝකයාගේ ජීවිතය. ලෝකයට ඒක පේන්නේ නැහැ, ඒක තේරෙන්නේ නැහැ. ඇහැ ඇවිලගෙන තියෙන්නේ, රූපය ඇවිලගෙන තියෙන්නේ, චක්කු විඤ්ඤාණය ඇවිලගෙන තියෙන්නේ කියන එක පේන්නේ නැහැ. ලෝකයට මොකද්ද? එයා ඇවිල් ඇවිල් ඇවිලිච්ච දේ තුල ඉන්නේ. පිච්චි පිච්චි ඉන්නේ. ඇවිලිච්ච දේ ජීවිතේ වෙලා ඉන්නේ. ඒ හින්දා එහාට ඒ ධර්මතාවය තේරෙන්නේ නැහැ, පේන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සාමාන්‍ය මේ දැවෙන දැවෙන ස්පර්ශ ආයතන හය ඇතුලේ ඉන්න ලෝකයක් එක්කම එකට ඉපදිලා එකට හැදිලා වැඩිලා ඒ ලෝකෙම්ම මිදිලා ජීවත් වෙනවා ඒකට තියෙන විශේෂ දේ තමයි මොකද්ද බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා තනියම අවබෝධ කරගත්ත තථාගතයන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් මේ ලෝකේ පවතින සැබෑම ස්වභාවයේ යතහා භූත ස්වභාවය. ඔන්න ඔය සැබෑම ස්වභාවයේ යතහා භූත ස්වභාවය නුවණට දර්ශනීය වුණාට පස්සේයි වුණාමයි බුදුරජාණන් වහන්සේට තේරුනේ සැබෑව මේකනම් මේිට මෙහා මේ ඔක්කොම ගිනි ගොඩක නේද වාසය කරන්නේ මේ ඔක්කොම දුක තුල නේද ජීවත් වෙන්නේ කියන කාරණාව තේරුනේ තාතයි එදයි එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල ඇවිල්ලිච්ච දේ තුල ඉඳගෙන කවදාවත් නිවීමක් පනවන්නේ නිවීමක් පනවන්න බෑ. ඒ ඇවිලිච්ච දේ තුල හැදිලා වැඩිලා ඇවිලිච්ච දේන් තනියම මෙළියට එන්න තරම් නුවණක් තිබුණා. ඒකයි බුදුරජාණන් වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨ අනිත් කිසි කෙනෙකුට සමාන කරන්න බැරි. එදා ඉඳලා ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිහිටපු කෙනෙක් ඒ අනුශාසනාවේ පිහිටපු කෙනෙක්, ඒ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙක් විතරයි ලෝකයට සාධාරණ නොවු යතහ භූත ස්වභාවයට හිත තබලා යතහ භූත ස්වභාවය අවබෝධ කරගෙන ඒ යතහ භූත ස්වභාවයට අනුව මේ ස්පර්ශ ආයතනය ලෝකෙ තුල පවතින පැවැත්ම දුකයි කියන අවබෝධයෙන් කලකිරලා මිදෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය අවබෝධයක්. බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් දේශනා කළා නැහැ. නිවන් දකින්නවා කියලා භවනා කරනවා කියලා වෙන කිසිමම දෙයක් නෙමෙයි සැබෑවටම පවතින සැබෑම ධර්ම ධාතුව බහැම යතහ ස්වභාවය අවබෝධ කර ගැනීමයි මේ ධර්මය අවබෝධ කරගත්තා කියන්නේ ඒ බඳු මනසකටයි මේ ඔක්කොම ගිනිගෙන ගිනිගත් බව පෙනෙන්නේ. එතනදී අපි මෙතනදී එක එක ආයතනයෙන් එක එක ආයතන හිමින් අරගෙන බලමු අපිට ආදේශي නෑ. හොඳට හුම්කම් දෙන්න. මේ අර්ථය හොඳට තේරුම් කරගන්න හිතට ගන්න. ඇත්තටම ඔබ වහන්සලාට ජීවිතේ පුදුමාකාර වටිනාකමක් ලැබෙන වටිනා අර්ථයක් හම්බ වෙයි. ඒ හින්දා හිත එහෙම එහෙ යවන්න එපා. එච්චරට සිව් මේ පෙන්වන්න හදන අර්ථය. අපි හැමදාම කතා කරපු දේ වුණාට මේකේ ඉතා සිව්ම හිත තෙබ්බ යුතු වටිනා අර්ථයක් තියෙනවා. ඒ අර්ථය ගන්න අපේ මනස ඒ තරම්ම සිව් වෙන්නට ඕනේ. ඒ තරම්ම සිව් වෙන්නට ඕනේ. දැන් මේ අවකාශයේ කියන ඉතාම සිවුම් රූපයක් තියෙනවනම් ඒ රූපය අල්ලගන්න ඒ රූපය අල්ලනවා නම් ඒ විදිහේ සියුම් හස්තයක් ඕන වෙයි අපිට. ඒට වඩා රළු එකකින් මේ සියුම් එක අල්ලගන්න පුළුවන් නේද? ඒත් බෑ. සියුම් එකට වඩා සියුම් වෙලා මේ මට්ටම අල්ලගන්නත් බෑ. ඒ වස්තුවට අදාළ මට්ටම වෙන්නට ඕනේ. ඒ වගේ රළු මට්ටමකින් නැතුව ඊටාම සිව් මට්ටමකින් පෙන්වන මේ ධර්මය අල්ලගන්න ඊටාමත් තීව්‍ර වූ මනසක් ඕනේ. අපි දැන් බලමු එක පරයයක් අරගෙන මේකෙදි දැන් ඇහැ රූප චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ උපන්න සුවෝ දුක්ඛෝ නොදුක් නොසුව වේදිතේ කියන සියල්ල විල ගන්නාලාදී රාග, ද්වේෂ, මෝහයන්ගෙන් ජාති, ජරා, මරණ, ශෝක, පරිදේ, දුක්ඛ දොමන සුපායාසයෙන් අමිල ගන්නා ලද්දේ කියලා පෙන්නනවා. ඒ කුමන තැනකටද කුමන කෙනෙකුටද මොන කාරණාවක් නිසාද තථාගතයන් වහන්සේ පෙන්වුවේ කියන කාරණාව අපි බලමු. එතකොට එතන එහෙම නොවන සැබෑම ස්වභාවය මොකද්ද කියලා බලමු. මෙතනදී එක කාරණාවක් ගන්න. කොළණේක තමයි එහෙන් අපි රූපයක් බලන අවස්ථාවේදී අපිට අපේ ඇහැට ඇහැ පෙනෙන්නේ නැහැ. ඇහෙන් ඇහැ බලන්න බෑ. ඇහැට ඇහැ පේනවද? පේන්නේ ඇහෙන් ඇහැ බලන්න බෑ. අපිට චක්කු විඥානය කියන ධර්මතාවය පෙනෙනවද? චක්කු සම්පස්සේ එයින් උපන්න වේදනාව අපිට ප්‍රකටද අපි දන්නවද ඔය ඔක්කොම ධර්මතා ඇහැ රූප චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සෙන් උපන්න සුවහෝ දුක්ඛෝ නොදුක් නොසුව වේදනා තින සපෝ දුක්ඛෝ උපේක්ෂා සාගත වේදනා තියෙනවා නම් ඔය ඔක්කොම ටික යෙදිලා වැය වෙලා අපිට හම්බ වෙන්නේ ඇහැට රූපයක් පෙනෙනවා කියලා රූපිකුයි හම්බ වෙන්නේ. එහින් මෙහෙම බලනකොට ඇහැ හම්බ වෙන්නේත් නැහැ, හිත හම්බ වෙන්නේත් නැහැ, සිතුවිලි හම්බ වෙන්නේත් නැහැ. අපිට ඔක්කොම යෙදিলা වැය වෙලා හම්බ වෙන්නේ මොකද්ද? රූපයක්. හොඳට මතක තබා ගන්න රූපයක්. ඇහැට හම්බ වෙන රූපෙට අපි කියනවා රූපෙට කියනවා මේ දැන් ප්‍රපංච නැතුව ප්‍රමාද කරන ධර්මියෝ නැතුව කෙලෙස් නැතුව බුදුරජාණන් වහන්සේගේ අදහසකුත් නොවි තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් ලෝකයේ සැබෑම පවතින ඇත්තෙන් ඕකට කියන බොහෝතේ කියලා. බොහෝතේ උතනේ මම මේ කතා කරන දෙක කතා කරන්නේ. මේ ඔක්කොම ටික වැය වෙලා අපිට මේ රූපයක් පේනවා කියන තැනක තියෙන ඇත්ත තමයි වර්ණ සටහනක් කියන එක. දිග බවක් පෙනෙන්න පුළුවන්, හතරස් බවක්, රවුම් බවක්, හුලස් බවක්, අටස් බවක්, සොලස්ථාකාර බවක් පේන්න පුළුවන්. එතකොට නිල් පාට, කහ පාට, රතු පාට, කොළ පාට කියලා වර්ණ සටහනක් පේන්න පුළුවන්. අඳුරක් පේන්න පුළුවන්, ආලෝකයක් පේන්න පුළුවන්, ඡායා පේන්න පුළුවන්. මේ පෙනෙන ඔක්කොම ටික අයිති ඇහැට පෙනෙන වර්ණ සතහනයි යන ගණයට යනවා. තේරෙනවනේ? දැන් අපි මෙතන වතුර බෙහෙසම ගෙනල්ලා තිබ්බොත් ඒ වතුර බෙහෙසමේ වතුර පිරුණු වතුර බෙහෙසමක් මූලට දක්ව වතුර පිරලා තියෙනවා මේ ගහගායින් තිබ්බොත් ගහේ ඡායාව අර බේසමේ තියෙන වතුරට පතිත වෙයිද නැද්ද? ආලෝකේ තියනවා කියලා හිතන්නකෝ. ආලෝකේ තියනවා. වැටෙන්න පුළුවන් නේද? පුළුවන්. දැන් වතුරේ තියෙන ඡායා රූපේට හොඳට හිත යොමු කරන්න අපි කියමු වතුර භාජනයේ තියෙන ඡායා රූපේ දැන්. හිත යොමු කරන්න දැන් මේ ඡායා රූපයේ වතුර භාජනයේ ඇතුළේ තියෙන ඡායා රූපයේ අපිට ඇහැට හොඳට පේනවා. ඡායා රූපය හොඳට පේනවා ඇහැට. බලන්න පුළුවන්. මේ ඡායා රූපයේ උදව්වෙන් ශබ්ද අහන්න හෝ ශබ්ද අහන එකට මේ වතුරේ තියෙන ඡායා රූපය උදව් කරගන්න පුළුවන් අපිට. වතුර භාජනේ දැන් මම අහන්නේ භාජනෙත් නෙමෙයි. භාජනේ තියෙන වතුර ගැනත් නෙමෙයි. අහන්නේ. ඒකේ වැටලා තියෙන ඡායා රූප මාත්‍රය ගැන විතරමයි. ඡායා මාත්‍රය ගැන විතරමයි අහන්නේ. හරිද? ඇහෙට ඒ රූපේ පේනවද නැද්ද? පේනවා. හරි. ඔන්න චක්කු විඥානයේ විඤ්ඤය. ඇහෙට පේනවා ඒ රූපේ. දැන් මට සද්දේ ඇහුනේ මෙන්න මේ රූපෙන් ය කියලා. සද්දේ ඇහුනේ රූපෙ මෙන්න මේකයි මේ හඬ එන්නේ මේ රූපෙනුයි කියලා අපිට ඇහෙන සද්දයක් ගැට ගහන්න පුළුවන්දයි ඡායා රූපෙට. අපි කියමු ඒ වෙලාවේදී වතුර බේසමේ ගෙඩියක් වටන සද්දයක් හරි ඇහුණා කියන්නකෝ ජපුක් ගාලා. ඒ සද්දේ ගැට ගහන්න පුළුවන් ද අපිට අර පේන ඡායා රූපෙට. ඒ සද්ද ඡායා රූපෙන් ආවේ කියලා ගැට ගන්න බෑ. ගඳක් සුවඳක් අපි කියමු අපිට ඒ වතුර භාජනයේම පල් ගඳක් එනවා. මේ ඡායා රූපෙනුයි ඒ ගඳ එන්නේ මට ගැඳ දැනෙන්නේ මේ පෙනෙන රූපෙනුයි කියලා ඒ ඡායා රූපෙට ගැට ගැහිය හැකිද? දැන් ඒකේ තියෙන වතුර භාජනයේ වතුර පල්ල ගඳ මේ වතුර මේ ගඳ ඒ ඡායා රූපෙට ගැට ගහන්න පුළුවන්ද මට ගඳ දැනෙන්නේ මේ පෙනෙන රූපෙන් කියලා බෑ. හොඳට හොඳට මතක හිතට ගන්න. ඒකත් එක්ක සම්බන්ධයක් නැහැ කියලා නේද? සම්බන්ධයක් නැහැ. මම අහන්නේ තියනවද නැද්ද කියලා අහන්නේ. ඒ වතුර බහදේ තියෙන ඡායා රූපේ ඇහැට පේනවා. ඒක පොල්ලච්ච වතුරක් වෙන්න පුළුවන්. ඒ හින්දා ගඳකුත් දැනෙනවා. දැන් මට දැනෙන ගඳ ගඳ දැනෙන්නේ මෙන්න මේ පෙනෙන රූපේ නිසායි කියලා අර රූපෙට රූපේ පෙන්වන්න පුළුවන්ද කියලා අහන්නේ. පුළුවන්ද? බෑ. කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වතුර ටිකක් දිවට ගහව කසට රහයි. නැත්තම් තිත්තම තිත්තයි. මේ රසාවේ මේ පෙනෙන රූපෙන් කියලා ඒ රූපෙට රස බඳින්න පුළුවන්ද? රස අයිතිද? බෑ. අල්ලන්න කියලා පේන රූපේ අත දානවා. අත දැම්මොත් පේන රූපය අහු වෙනවද? අත එතකොට හැපුණේ කොහෙද? වතුරේ. දැන් පෙනෙන රූපය ආරම්භය එකම එක කෘත්‍යය කරන්න පුළුවන්. මොකද්ද හොඳට බලන්න. දිත්තේ දිත්තමත්තං. දැකීම දැකීමක් විතරමමයි. තේරුණා නේද? දැන් අපි බැලුවා ඒකේ සුතේ නෑ. කියන දේ අහන්න බෑ. නාසයට දිවට ශරීරයට ස්පර්ශ වෙන්නේ මුතේ නෑ. තේරුණා නේද? එතකොට මේ පෙනෙන වතුරේ තියෙන ඡායා රූපය නිසා හොඳට ගන්න මුළු ජීවිතේම වාසනාවන්ත කරන වස්තු වස්තුවක් ඒ ඡායා රූපේ ඒ ඒ පෙනෙන ඡායා රූපේ තුල අපේ ජීවිතේ වාසනාවන්තම කරන විදිහේ රූපයක් තියෙනවද වටිනාකමක් සතානක් එකේ තියෙනවද ඒ කියන්නේ ඒ රූපය ඔසවලා අරගෙන වතුරෙන් අපේ ජීවිතේ සපවත් කරගන්න පුළුවන් බවක් එහෙම තියේද ඒ රූපේ නිසා ඒ රූපය ඔසවලා අරගෙන ওই රූපේ නිසා අපේ ජීවිතය අවාසනාවන්ත කරන කාලකන්නේ අර්ථයක් සිද්ධ අනර්ථයක් සිද්ධ කරගන්න පුළුවන්ද? ওই ඡායා රූපය නිසා අපේ ජීවිතේට අර්ථයක් හෝ අනර්ථයක් කරගන්න පුළුවන්ද? බෑ. එතකොට ආචයෝ අපචේ අපේ වැඩිම පිණිස හෝ පිරිහීම පිණිස හෝ පවතිනවද මේ රූපේ? බෑ. එතකොට ඇහැට පෙනෙන ඒ රූපය ඔබ වහන්සේලාට දැනෙන්නේ මොන වගේද? දකින්න විතරම ඔය පුළුවන් ඒක හිස් දෙයක් හැටියට තුච්ච දෙයක් හැටියට අර්ථ ශූන්‍ය දෙයක් හැටියට ඔය දැකීමත් එක්කම ඕකේ තුල විශාල වටිනාකමක් තියෙනවද? ඩග්ගල පැනපු ගමන් ගන්න තරම් වටිනාකමක් ওই ඡායාවේ තියෙනවද? මොකද ඔසවලා ගන්න මොන විදිහටද බෑ. දැන් වතුර තියෙන ඡායා රූපෙමයි. අල්ලලා ගන්න හැම මොන විදිහටවත් මුකුත් බෑ. පතිත වෙච්ච තැන පතිත වෙලා තියෙනවම විතරයි දකින්න විතරමමයි පුළුවන්. තේරුණා නේද? ඒ මට්ටමේ තියෙන ඡායා රූපය ගැන ඡායා රූපය ගැන අපිට කියන්න තියෙන මොකක්ද? කහිස් දෙයක්, ශුන්‍ය දෙයක්, තුච්ච දෙයක්, හර රහිත දෙයක්, විඳින දෙයක්, හටගෙන නැති වෙන දෙයක් මේ කියන කාරණා ටිකක් කියන්න වෙනවා මිසක කිසිම ජීවිතේ ඒ ඡායා රූපය තුල වතුරේ වැටලා තියෙන ඡායා රූපය ගැන මම කියන්නේ. රන් රිදි මුතු මැණික් කියලා කිසිම විදිහක වටිනා වස්තු ඒ තුල හිටින්නෙම නැහැ. මොකද ඒක ඔසවලා ගන්නව ගෑනේ, පෙනීම විතරමමනේ. කපන් ඩාපු කොටන් ඩාපු මරන් ඩාපු හතුරු අවාසනාවන්ත දේවල් මොන විදිහයටවත් ඔය තුල නැහැ. තේරුණානේ? කිසිදු කිසිදු වෙනසක් නැතුව උභහන්සලා දකින්ද ඇහෙන් බලනකොට ඇහැට පෙනෙන මේ ඇහැට පෙනෙන හැම රූපයකම යථාර්ථය ඔය බඳුමයි. කිසිදු වෙනසක් නැහැ. එක දශම මාත්‍රයකදු වෙනසක් නැහැ. තේරෙන්නේ නේද? චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති තං සංජානාති කියන තැනට එනකන් ඔය විදිහටමයි තියෙන්නේ. තේරුණා? මේ පෙනෙන වර්ණ සතහනේ යතහ භූත ස්වභාවය තමයි අර වතුරේ තියෙන ඡායාරූපයේ යම් බඳුද ඇහැට පෙනෙන ඒ ආපෝ ධාත්වයේ වර්ණ සතහන පිහිටලා තියෙනවා මේ අපි ගොඩබිම කියලා මේ හිතන තැනක මේ පඨවි ධාතුවේ වර්ණ සතහන පිටලා තියෙනවා. මේ වර්ණ සතහනේ සැබෑම ඇත්ත තමයි දකින්ද ඇත්තරමමයි පුළුවන්. මේ සැබෑම ඇත්ත මම කියන්නේ. ඊට මෙහා පේන දේ සද්දේ හැෙන්නට සම්බන්ධ නැහැ. මේ පේන දේ අර පේන දේ පිහිట్లా හිටපු ජලයට යමක් වටනහම ජලයේ වැටුණු නිසා සද්දේ හැෙන්නේ තියෙත් පේන රූපයට සම්බන්ධ නැහැ. ඡායාව වැටලා තියෙද්දිම. ඒ ඡායාව වැටලා තියෙන වස්තුවේ ගඳ දැනේ. නමුත් ඒත් පේන දෙයට සම්බන්ධ නැහැ. ඒ ඡායාව පතිත වෙලා තියෙන ජලයේ කහට රහ තිත්ත රස දැනේ. ජලයේ හැබැයි. ඒත් ඒ පේන දෙයට සම්බන්ධ නැහැ. ඒ ඡායාව පතිත වෙලා තියෙන ආපෝ ධාතු යත දැම්මහම සීතල හෝ උණුසුම දැනේ. ඒත් පේන දෙයට සම්බන්ධ නැහැ. තේරුණානේ? ඒ වගේ මේ වර්ණ සටහනක් පිටලා තියෙනකොට අතන ආපෝ ධාතු වගේ මේ පටවි ධාතුවේ පිටලා තියෙන්නේ මේ පේන දේ තියෙද්දි ඒ පටවි ධාතු ගැටීම නිසා සද්දේ ඇහෙයි ඒත් මේ පේන දේ සම්බන්ධ නැහැ ඒ සතර මහා ධාතු ඒ පටවි ධාතු ස්පර්ශය නිසා ගන්ධ සුවඳ දැනේ ඒත් මේ පේන දේ සම්බන්ධ නැහැ මේ පටවි ධාතුව නිසා රස දැනේ ඒත් පේන දේ සම්බන්ධ නැහැ ඇල්ලුවොත් රළු බවක් හෝ සියුම් බවක් හෝ කටුක බවක් හෝ පටවි ධාතුව නිසා දැනේ ඒත් පේන දෙයට සම්බන්ධයක් නැහැ. පේන දේ අල්ලන්න කියලා අත දැම්මොත් පටවි ධාතුව අත හැපේ මිසක පේන දේ හැපෙන්නේ නැහැ. ඒකයි ඉතෝම සියුම් මේ සිද්ධිය. මෙබඳු තැනක හිත ওই මට්ටම ජීවිතයේ වෙන්න හිත රැඳෙන්න ජීවිතය කියනක පුළුවන් රොඩක් වගේ වෙලා තියෙනවා. ওই මට්ටම හිතෙන්නේ. ජීවිතේම ওই මට්ටම වෙන්න. මේ උදාහරික කයක උදාහරික පැවැත්මක ඉන්න අපිට මේකේ රැඳෙන්නේ නැත්තේ මනස. එතකොට අද අපිට පෙනෙන දේ අල්ලන්න පුළුවන් පෙනෙන දේ තුලයි සද්දය ඇහෙන්නේ පෙනෙන දේ තුලින් ගඳ සුවඳ දැනෙන්නේ පෙනෙන දේ තුලින් දේිනුයි රස දැනෙන්නේ පෙනෙන දේ අල්ලලා සැප දුක් බලන්න පුළුවන් කියලා මත්තමක් අපිට හම්බ වෙනවා කියලා කියන්නේ මේ යතහ භූත ස්වභාවය ගැන දන්නේ කියන කාරණාව. අවිද්‍යාව කියන්නේ ඕකමයි. ඔතෙන්ට මෙනවා. යතහ භූත ස්වභාවය කියලා කිව්වේ ඇහැට පෙනෙන වර්ණ සටහන කෙනෙකුට ඔන්න ඔය මිම්ම හොඳට මතක තබාගෙන මේක මොන විදියටවත් වෙනස් වෙන්නේ නැහැ. මේ ස්වභාවය එකමමයි. තේරෙනව නේද? ඔන්න ඇහැට රූපයක් පෙනෙනකොට හිත වැය වෙලා ඇහැ වැය වෙලා සිතුවිලි වැය වෙලා අපිට පෙනෙන වර්ණ සතහන රූපේ කියලා හම්බ වෙනකොට ඔන්න ඔච්චරයි හම්බ වෙන්නේ. චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චයා වේ සින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදිති තං සංජානාති කියනකොට ඔන්න ඔය වර්ණ සටහන හඳුනන බව හැඩය හඳුනන බව කියන තැන දක්වා ඔකට කියලා රූප සංඥාවයි කියලා. මේ යම් බදු සංඥාවේ බදු රූප සංඥාව. ඔක ඔය ඇත්ත තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකේ පවතින ඇත්තක්. චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ චිත්‍ර එහෙම තියනවා කියලා කිව්වේ ඒ වෙන මොකද මේ මට්ටමම තියෙන හින්දාම කියන එක නෙමෙයි මේ ධාතු ටික ගැටුනහම ධාතුනානත්වයේ මත මෙබඳු සංඥානානත්වයක් එනවා කියන ධර්මතාවයක් හැබැයි ඒකද දිත්තේ දිත්ත මත දැකීම දැකීමක් විතරමයි වෙන කිසිදු කෘත්‍යයක් නැහැ ඊට පස්සේ ඔය අර්ථයම අනිත් පැත්තට දකින්නේ ඇහැ කියන එකේදී රූපය කියන එක බලන්න පුළුවන් කමින් පෙනෙනවා කියන කමින් ගෝචරයි. දකින්න පුළුවන්. ඇහැ කියන එකේ කෘත්‍ය බලන්න පුළුවන් කියන කෘත්‍ය වෙලා තියෙනවා ඒ කෘත්‍ය විතරමමයි ඇහැ කියන රූපේ ස්වභාවය තර විදියමයි. ඇහැ කියලා මස් ගොඩකින් අල්ලන්න පුළුවන් තැනකින් අරගෙන ඉරියව් පවත්වන්න පුළුවන් ඔසෝගෙන යන්න පුළුවන් තැනකින් අර වතුරේ තියෙන ඡායාරූපී අරගෙන ඔස ඔසවගෙන යන්න පුළුවන් තැනකින් තියනවාද? ඒ විදිහට උපාදාය රූප වල ඇත්තේ එකමයි. ඇහැ කියන එකේදී පෙනෙනවා කියන අර අර රූපේ බලනවා බලන්න පුළුවන් කියන කෘත්‍යයක් තිබුණා වගේ ඇහෙන් බලනවා කියන කෘත්‍යය යමක් පෙන්නනවා දර්ශනය කරනවා කියන කෘත්‍ය විතරක්ම කරනවා ඒිට මෙහා ඒ රූපයන්ගේ තියෙන ලක්ෂණය සමානයි අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තබමු. දැන් අපේ ඇස් ඉදිරි පිටට අතීත කර්ම මොන්න තරම් කරගෙන තිබුණත් කරලා තිබුණා. මොන්න විදිහේ පුද්ගල චරිත නානත්වයකින් ජීවිත ඥානත්වයක් තිබුණා. ඇස් ඉදිරි පිටට පවතින හම්බ වෙන වස්තුන්ගේ යථා භූත ස්වභාවය උකයි. කිසිම කෙනෙක් පඬිතෙක් වෙලත් නැහැ උතනදී බාලයෙක් වෙලත් නැහැ. කිසිම කෙනෙක් මහා ඥානවන්තයෙක් වෙලත් නැහැ ප්‍රඥෙක් වෙලත් නැහැ දුෂ්ප්‍රඥෙක් වෙලත් නැහැ. කිසිම කෙනෙක් සසරට යන්නෙක් වෙලත් නැහැ. සසරෙන් මිදෙන්නෙක් වෙලත් නැහැ. ඒ නිසා ඔයාලට කියනවා නේවාචන අපච්චේගාමි ධර්ම. ඕකෙන් මුකුත් කරන්න බෑ. ඔතෙන් දෙනකම්. පිරිහීමක්වත් වෙන්නේ නැහැ. වැඩිමක්වත් වෙන්නේ නැහැ. තේරුණේ? ඔය මට්ටම තමයි පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ධර්මතා ටිකයි වර්තමාන ආහාරයි කියන සත්‍ය ටික එකතුවෙන් හම්බ වෙච්ච ජීවිත ඉන්ද්‍රිය ජීවිතය ඔය තියෙන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියන ධර්මතා ටිකෙන් හැදිච්ච නාම ධර්ම ටිකත් වර්තමාන කනබුන ආහාරයෙන් කේදෙන ආහාරයත් උදව්වෙන් නිර්මාණය වෙලා තියෙන, වැය වෙලා තියෙන, වැය වෙලා නිර්මාණය වෙලා හැදිච්ච ටික තමයි ඔය පෙනෙන මට්ටම. ඕකට කියන භූතය කියලා. භූත මිදන්ති සාරිපුත්ත භූ මේ භූත මිදන් යථා භූතං කියලා. බුදුරජාණන් මේ සාරිපුත්ත බුහුතේ බුහුතේ විදිහට දකින්නවද කියලා බුදුරජාණන් වහන්සේ අහන්නේ. ඊට පස්සේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත මේ ධර්මයේ ආහාර නිරුද්ධෙන් නිරුද්ධ වෙනවා කියලා දකිවුද? ප්‍රත්‍ය නිසා හටගත්ත මේ ධර්මයේ ප්‍රත්‍ය නැතිවෙන නැති වෙනවා කියලා දකිවුද? බුහුතේ නිසා හටගත්ත ධර්මයේ බුහුතේගේ නිතිවීම නැති වෙනවා කියලා දකිවුද? බුහුතේ බුහුතේ විදිහට දකිවුද දකින්නවද කියලා බුදුරජාණන් වහන්සේ හැම වෙලේම අහන්නේ උතෙන්ට. දැන් ඔබඳු ඇත්තක් තියෙන තැනක හොඳට ගන්න මුලින්ම අපේ ජීවිතේ එකයි මේක අනවරාග සංසාරක ගන්න පුළුවන් පැවැත්මක් නෙමෙයි. පෙර අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණා ටිකේ ප්‍රතිඵලයක් ඇටියට වර්තමාන ප්‍රතිසන්දිය විල වර්තමාන ආහාරය සම්බන්ධ වෙලා මේ හතර දෙනා එකතුයෙන් තමයි දැන් අපිට මේ පේන මට්ටම නිර්මාණය කළේ. ওই ටික සම්පූර්ණ ආහාර ප්‍රත්‍යයෙන් හටගත ධර්මතා ටිකක් වර්තමානයේ තියෙන. තේරෙනවනේ? දැන් ඇහි යථා භූත ස්වභාවයේ රූපේ යථා භූත ස්වභාවයේ චක්කු විඥානයේ යථා භූත ස්වභාවයේ චක්කු සම්පස්සේ යථා භූත ස්වභාවයේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවේ සුව හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනාවගේ යතහා භූත ස්වභාවය නොදන්නා කම නැමැති අවිද්‍යාව නිසා යතහ භූත ස්වභාවය කියන්නේ අර ඔක්කොම ධර්මතා ටික නොදන්නා කමට යනවා මේ රූපේ යතහ භූත ස්වභාවය නොදකිනකොට ඇස් ඉදිරිපිට එන රූපේ මෙබඳුයි කියන නුවණ අපිට කවදාවත් ලැබිලත් නැත්නම් ඉගෙනගෙනත් නැත්නම් අපි තුලත් නැත්නම් මේ ඒ රූපේ සඳහා වැය කරපු ඔක්කොම ටික ආරම්භය නොදන්නාකම කියන ධර්මතාවයේ දිවිලා තියෙනවා නොදන්නාකම නිසා ඔන්න දැන් නොදන්නාකම ඇස් ඉදිරි පිට වෙනකොටම ඒ ධර්මයන්ගේ දෝෂයක් නෑ ඒ ධර්මයන්ගේ නොදන්නාකම නැමැති ධර්මතාවය ක්‍රියාත්මක වීම නිසා නිසා අපි මොකද කරන්නේ ඇස් ඉදිරි පිටට එන වස්තු ආරම්භය ගහක්, පුද්ගලයෙක්, මලක්, රත්තරන්, රිදී කියලා හිතනවා. පෙනෙන දේට හිතෙන දේ කිසිම සම්බන්ධයක් නැහැ. අපි හිතන දේට සම්බන්ධ අවිද්‍යාවයි. පෙනෙන දේ වර්ණ සටහනක් නේද? එතනද පෙනීම පෙනීම මාත්‍රයක් වූ මෙබඳු ස්වභාවයෙන් යුක්තයි කියලා ඒ ඇත්ත නොදන්නාකම කියන ධර්මතාවයේ සම්බන්ධ වෙලයි අපි හිතන්නේ. කිසිම වෙලාවක පෙනෙන දේ ආරම්භය රූපපච්චය සංඛාරා සද්දපච්චය සංඛාරා කියලා කොහෙවත් නැහැ. එහෙම වුණත් අපිට ගොඩ යන්න බෑ. අවිද්‍යාපච්චය සංඛාරා හැම වෙලාවෙම තියෙනවා. මේ පෙනෙනවා කියන සිද්ධිය ඇත්ත දැකලා කර්මක්ෂය කරලා සසරෙන් මිදෙනවා කියන පැත්තට යන්නත් පුළුවන්කම තියෙනවා. පෙනෙන දේ ඇත්ත නොදක කර්ම රැස් කරගෙන සසරට යනවා කියන ධර්මතාවයට ඉඳ තියෙනවා. එතකොට හොඳට සිහි කරගන්න හොඳට පිළිටන්න මේ වචන ටිකේ අර බඳු ඇත්තක් ඇස් ඉදිරිපිටට එද්දී ඒ ඇත්ත ඒ ඇත්ත පරිදි නොදන්නාකම නිසා නොදන්නා කම නිසා චේතනා සූත්‍රය එහෙම බලන්න සංයුත්ත නිකායේ යංච චේතේති න පකප්පේති යංච න චේතේති පකප්පේති කියලා කියන්නේ මේ සිතාද කල්පනා නොකරේද නොසිතේද කල්පනා නොසිතාද කල්පනා කෙරේද යමෙක් නොසිතාද කල්පනා නොකරේද ඒ තනුසේ වශයෙන් පවතිනවා කියන එක. එතකොට මේ ඇත්ත නොදන්නා කම නිසා අපි හිතනවා මිනිසෙක් ගහක් රත්තරන් රිදි ওই විදිහට හිතලා ඒක මෙච්චර වටිනාකමකුත් තියනවා කියලා ඒ බඳු අදහසකින් යුක්තව අපි මේ වස්තු දිහා අපහු බලනවා. එහෙම බලලා ආපහු ඇවිල්ලා මෙහෙම බලන අපි දැන් ඇහැට පෙනෙන රූප ආයතනය තුල ඇහැට පෙනෙන රූපායතනය තුල මොනතරම් සත්‍යය හම්බ වෙයිද මොනතරම් පුද්ගලයා හම්බ වෙයිද මොනතරම් වටිනා වස්තු හම්බ වෙයිද රන් රිදී මුතු මැණික් හරක බාන ඉඩකඩම් ගෙවල් දොරවල් යාන වාහන කියලා යම්තාක් දේවල් නැත්තම් මේ ඔක්කොම සංකතයි අபிසංකතයි සංකත අபிසංඛාරක අபிසංකත තව පැත්තෙන් ගත්තොත් කත් සංකත අභිසංකත කියලා මේක ධර්මතා රාශියක් තියෙනවා. අපිට ඇහැට පෙනෙන වර්ණ සටහනක් කියන මට්ටමට තබ්බුවාම මේවට කියනවා මොකද්ද? සංකත කියලා. සංකත ධාතු ඔක්කොම නියෝජන තියෙන ඒ වස්තුව එතන ඇත්ත සංකත ධාතුව පිළිසිඳ නොදන්නාකම නිසා ඒ වස්තුව ඇතුලේ දේවල් කාරණා හැටියට අපි කල්පනා කරන එකට කියනවා අபிසංකාරක කියලා කර්මා. අපි කල්පනා කරපු දේට අනුව අපිට මිනිස්සු හම්බ වෙනවා රත්තරන් රිදී හම්බ වෙනවනම් ඒ අපිට විපාක ඒ අபிසංකත මේ වස්තුව ඇතුලේ අපිට ලෝකයක් හම්බ වෙනවනම් මේ අபிසංකත මේ මේකත් කර්මයට විපාකයක් එතකොට මම මේක මතක් කළේ දැන් ඔබ වහන්සේලාට ධර්මතා දෙකක් හම්බ වෙන්න ඕනේ අපි අපිට හම්බ නොවුනට තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් ලෝකයේ පැවතුණු සැබෑම ස්වභාවය ධර්මතාවයක් වෙච්ච තැන වර්ණ සටහනක් ඒකේ ලක්ෂණ ටික ගැන අපි කතා කළානේ පළවෙනි එක ඊට පස්සේ අද අපිට හම්බ වෙන වර්ණ සටහනක් දිහා බලන්න එහෙම කිව්වොත් වැරදි ඇයි අද අපිට වර්ණ සටහනක් හම්බ වෙන්නේ නැහැ අපිට හම්බෙන රූප දිහා බලන්න. අපිට හම්බෙන හැම දෙයක්ම අවිද්‍යා ධාතුව පෙරටුවයි ඉන්නේ. අවිද්‍යා සම්පස්යෙන් සම්පස්සයක් වෙලා අපිට තියෙනවා. එතකොට අද මේ ස්පර්ශ ඇහැ මුල් කාරණාව කරගෙන පවතින මේ ධාතුවේ ඇත්ත නොදන්නාකම නිසා අපි කිමු ජව මට්ටමට එනකොට ඒ චිත්ත විදියක නම් අපි එක සත්‍යයකට පුද්ගලයකට කෙනෙක් හැටියට හිතුවනම් කාමාවචරස කම්masa කතත්තා උපචිතත්තා විපාකම් කියලා ඊගාවට අපිට සිත උපදවන්නෙම රූප බලන සිත උපදවන්නෙම සංකාරපච්චය විඥාන අර අදහස් බලන් යමක් සිහි කළමයි බලන්න සිත් උපදන්නේ එතකොට යම් සිතක පෙරපසු දෙකේ කෙලෙස් යෙදුණොත් ඒ සිතේ මැද අපිට පිරිසිදු නැහැ. පිරිසිදු නැහැ කියන්නේ අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒකේ මම කතා කළේ ওই ඔක්කොම ටික කතා ඔක්කොම පැත්තකින් තබලා එක සිද්ධියක් බලන්ද ඇහැට පෙනෙන වර්ණ සතහනක් වූ චිත්‍රයක් වූ දැකීම් මාත්‍රයක් වෙච්ච පුළුන් රොදක් බඳු රූප සටහනක් තියෙන තැනක අර වතුරේ තියෙන ඡායා රූපයේට පුළුන් කිව්වොත් උපමා කරන්න බෑ පුළුන් ඒ රූපයට සාපේක්ෂව පුළුන් පොදක් කියන්නේ වානේ යකඩ ගේඩර එකටත් වඩා ඝන ඝනකමයි පුළුන් කියන ටික මම කියන එක තේරෙනවද වතුරේ තියෙන ඡායා රූපයකට සාපේක්ෂව අපි පුළුන් කියන ටික යකඩ ගේඩර එකටත් වඩා ඝනකම වේ ඒකත් වඩා සියුම් රූපයක් ඔය වතුරේ තියෙනවා කියන රූපය ගැන මම කියන්නේ එතකොට එබඳු සියුම් රූපයක් ඇස් හමුවට එද්දී ඒ රූපය ඇතුලේ අද හම්බෙන වස්තු අපිට එබඳු රූප හම්බෙන අපිට පෙනෙන වස්තු දිහා බලන් ඇහැට පෙනෙනකොට පෙනෙන රූප තියෙනවා නම් ඒවැ හඬ අපිට අහන්න පුළුවන් අද අපි අහන ශබ්දවලට මේ පෙනෙන දේ සම්බන්ධයි අපිට අපිට ගඳ සුවඳ දැනෙනවා නම් ගඳ සුවඳ දැනෙනකොට මොකද වෙන්නේ ඒකට පේන දේ සම්බන්ධයි රස විඳින එකට පේන දේ සම්බන්ධයි. ස්පර්ශ වෙන එකට පේන දේ සම්බන්ධයි. මුළු ජීවිතේම පවත්වලා තියෙන්නේ මේ ආයතන හරම සම්පූර්ණ කෙලස් ටිකකින් ජීවත් වෙන්නේ අපි. අපි ගන්න දැන් දැක හිටියොත් නොදැක්කොත් කුරුමිණියේ පළඟටියෙක් බදලා වුණත් කන්න පුළුවන් කයි කැවියවි හැකි. බැරි වෙලා ගොළු බෙල්ල කුරුමිනියෙක් මේ මේ බදින්නේ කන්න දෙන්නේ කියලා ඇහැට පෙන්නලා මේ දුන්නු කැව්වේ හැකිද? වම නැදෙනවනේ. නමුත් අර කන එකේ පේන එකේ චුට්ටක සම්බන්ධකුත් නැහැ. නමුත් කෙලස් ටික ඊට වඩා බලයි. මේ දර්ශනේ දේශින ඉච්ඡයට වෙනස්. ඊට පස්සේ <clears throat> මේ පේනන ඇහැට පෙනෙන දේ තුල මුළු ජීවිතේම වාසනාවන්ත කරන වස්තු තියෙනවා. අර කඩදාසි කොළ කෑල්ලක් තියෙනවා. හැබැයි ඒක ඩොලර් කීයද? 1000 කොළයක්. බලන්න ඇහැට පෙනෙන වර්ණ සටහන් මාත්‍රයක්. නමුත් ඒකේ ඇහැට පෙනෙන දේ තුල ලොකු වටිනාකමක් තියෙනවා අපිට. නේ? ඒකෙන් ජීවිතයෙන් වාසනාවන්ත කරන්න පුළුවන් යාවි. ඒ වගේම තමගේ මුළු ජීවිතයෙන් විනාශ කරන්න පුළුවන් හේතු තියෙන හතුරු මේ පේන සටහන් තුල ඉන්න පුළුවන්. ඇත්ත නොදක ඒ වාරම්භය පෙනෙන රූප ආරම්භය එකින් එක එකින් එක කල්පනා කරලා කරලා පංච උපාදානස්කන්ධ උපජයට යනවා කියන්නේ කල්පනා කරනවා ඒ කල්පනා කරපු එක තියෙන. ඔහොම කල්පනා කරලා කරලා කරලා කරලා පේන රූප ආයතන ඇතුලේ තමන්ට යහපත ගෙනත් දෙන කාරණා රැස් වෙලා අයහපත ගෙනත් දෙන කාරණා රැස් වෙලා තමන්ට ඉපදීම පිණිස පවතින කාරණා රැස් වෙලා මරණය ගෙනත් දෙන කාරණා රැස් වෙලා ලෙඩවීම ගෙනත් දෙන කාරණා රැස් වෙලා මහලු බව ගෙනත් දෙන කාරණා රැස් වෙලා ශෝකය ගෙනත් දෙන කාරණා රැස් වෙලා පරිදේවය ගෙනත් දෙන කාරණා රැස් වෙලා දැඩි වෙහෙස ගෙනත් දෙන කාරණා රැස් වෙලා දැන් මේ ලෝක කෙනාට කියන්න තියෙන එක වචනයක් තමයි සබ්බම් භික්ඛවේ ආදිත්තං ලෝකේ ඉන්න කෙනාට කියන වචන මහණ සියල්ල ඇවිල ගන්නාලාදී මොකද්ද ඇහැ මේ හම්බෙන ලෝකේ ඉන්න කෙනාට එයාගේ ඇහත් ඇවිලගෙන රූපයත් ඇවිලගෙන චක්කු විඤ්ඤාණයත් ඇවිලගෙන මේ ඇහෙන් බැලුවොත් ඒ ඇහැට ගොදුරු වෙන රූපයක් හම්බ වුණොත් යම් රූපයක් යම් ඇහැකට ගොදුරු වුණොත් ඒ හරඹය එයාට ඉපදීම ලෙඩවීම මහලු බව මරණය හෝ රාග දේශ මොහෝ නැමති ජීන්න ඇති කරන ධර්මතාවම මේ තුල තියෙනවා මිසක ඒක මෙහා දෙයක් නැහැ. එතකොට යම් කිසි විශාල ගිනි ගොඩක් විශාල ගිනි ගොඩක් ඇතුලේ දාලා තියෙනවා කින් කෑලි, බෙලෙක් කෑලි, යකඩ කෑලි ඈ ඔය නොයෙක් බඩු මුට්ටු දාලා තියෙනවා. තන්නේ වචනෙන් කියන්න පුළුවන්. සියල්ල රත් වෙලා කියලා කියන්න බැයිද අපිට? යකඩ කෑල්ල අරගත්ත අල්ලලා බැලුවා මේක නම් මේක රත් වෙලා. දැන් සැකයක් එහෙම තියෙනවා දීගව යකඩ කෑල්ල තරගෙන ටින් බෙලෙක් කෑල්ල තරගෙන බලන්න ඕනේද? එකින් එක බලන්න ඕනේ නැහැ. මොකද? ගිනි ගොඩ ඇතුලේ නම් ඇතුලේ දින ඔක්කොම සියල්ල රත් වෙලා කියලා තනි වචනෙන් කියන්න පුළුවන්. ඒ වගේ අවිද්‍යාව ඇතුලේ නම් මේ පේන වර්ණ සතහනෙන් ඔබ්බෙට ගිහිල්ලා ඇතුලට ගිහිල්ලා ලෝකෙ කියලා කිව්වේ ඒක ලෝකෙ ඇතුලේ නම් අවිද්‍යාව ඇතුලේ නම් ස්පර්ශ ආයතන ඇතුලේ නම් තනි වචනයෙන් කිව්වේ සබ්බම් වික්කවේ ආදිත්ත. අනේ සියල්ල ඇවිල්ලා ගන්නා ලද කියන තැනකින් කිව්වේ. ඒ නිසා සියල්ල ඇවිල ගන්නා ලද්දි කියලා බුදුරජාන් වහන්සේ පෙන්වුවේ අද අපිට හම් වෙන මේ අවිද්‍යාව සම්පස්නේ යුක්ත ලෝකෙ තුල. මෙන්න මේ විදිහට රූපයේ තුල සත්ව පුද්ගල ආත්ම භාවයට පෙනෙමින් දේපොළ වස්තු හරක බාන ඉඩකඩම් කියන මට්ටමක් පරිහරණය කරමින් ජීවත් වෙන මානසික මට්ටමක් දිහා බලන්ද අපි මෙහෙම වුණාට අපිට මෙහෙම හම්බුණාට පෙවුණාට අදද සැබෑවටම අපේ ඇස් ඉදිරි පිටට එන වර්ණ සටහන් මාත්‍රයක්ම විතරයි. අපිට එහෙම පෙවුණා කියලා මේවැ රන් රිදී මුතුමැණික් මිනිස්සු ගෙවල් දොරවල් එහෙම ඉන්නවා නෙමෙයි. සැබෑවටම ඇස් ඉදිරි පිටට එන වර්ණ සටහන් මාත්‍රයක් විතරයි. එහෙම එද්දී අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමන්ගේ මනස තුල ලෝකයක්ම හදාගෙන තියෙන හැටි බලා ගන්න හොඳට. වල් දොරල් යාන වාහන ඉදකඩන් සංකප්පෝ රාගෝ සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේත්තේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ චිත්‍ර කාමයම නෙමේ ඇහැට පෙන්න මේ චිත්‍රය තුල කාම භාණ්ඩ නැහැ රන්ති දී මුතුමෙනෙක් ගෙවල් දොරල් දූදරු තන්ති චිත්‍රානි සතේ ලෝකේ ලෝකේ චිත්‍ර එහෙම තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්ප වශයෙන් රාග වශයෙන් පුලිසිය තුළ ඇති වෙන සංකල්පයයි රාගය දෙකයි කාමයි. මේ වස්තු ආරම්භය රත්තරන් රිදී මුතු මැණික් කියලා හිතුවොත් ඒව මෙච්චර වටිනවා කියලා හිතුවොත් ඒකට තමයි පොලිකාම කියලා කියන්නේ. එතකොට මේ පේන රූපායතනයේ ඇස් ඉදිරිපිටට එද්දී අදත් යම් තාක් වටිනා වස්තු Taman මේ Tamanට පේනවා ශෙන්නිකව දකින්ද Tamanගේ මනසේ ආශ්‍රය ඉදිරිය තියෙන හැටි. Tamanගේ මනසේ ප්‍රපංචය ඉදිරිය තියෙන හැටි. Tamanගේ මනසේ උපාදානය ඉදිරිය තියෙන හැටි. මේ Tamanගේ මනසේ උපාදානය ආශ්‍රව සංයෝජන කියන ධර්මතා හැම වෙලාවෙම සිහි කරලා ඒ ධර්මයන්ගේ මේවා අපි අරමුණු කරනකොට හැම වෙලාවෙම අපේ මනසේ තියෙන මේ සංයෝජන ටික පවතිනද උපදින්ද උපන් එක වැඩෙන්න නූපන් එක උපදින්ද හැම වෙලාවෙම හිතේශී මෙන්න මේ ස්කන්ධ ටික හැබැයි හිතේශී කියනකොට හොඳට දකින්ද ස්කන්ධ ටික හිතේශී උනේ අවිද්‍යාව හරහායි ස්කන්ධ ටික ඍජුව හිතේ සීයේම වුණා නම් කවදාවත් ගොඩ යන්න බෑ අපිට. කිසිම දවසක රූපය කියන එක කෙනෙකුගේ පිරිහීමට හිතේ සී වෙනවා නම් කෙලෙස් වලට හිතේ සී වෙනවා නම් ඒ රූපෙට කියන්න සුදුසුයි. කුසලයටත් හිතේ සී කියලා. රූපෙ පැත්තෙන් කතා කළා. රූපෙ පැත්තෙන් කතා කරලා අකුසල ධර්ම වලට හිතේ සී කියනවා නම් එහෙනම් සුදුසුයි තර්ක කරන්න සුදුසුයි කියන්න. මොකද්ද? කුසලයට තිතේසී කියලා. ඇයි රූපේ නේවාචේ නාපච්චගාමි ධර්මයක් නම් ඇයි අකුසලෙ පැත්තට විතරක්. එහෙනම් හැම වෙලාවෙම කෙනා කෙනාගේ මනසේ පැත්තෙන් තමයි කතා කරන්න වෙන්නේ. හොඳට දැක්ක ඇස් ඉදිරි පිටට ඉස්සෙල්ලාම හම්බෙච්ච වස්තුව වර්ණ සතහන ස්කන්ධ මාත්‍රයක් අවිද්‍යාව හරහා මම පුද්ගල සංඥාවක් ඇති කරගත්තා නම් කාම සංඥාවක් ඇති කරගත්තා නම් දැන් මගේ කාම උපාදානයේට හිතයි ජී මොකද්ද ආපහු ඇහැයි රූපේ චක්කුඤ්ඤානේ මම මේ අදහසින් ආපහු මේ දිහා බලපු නිසායි මට වර්ණ සටහන තුල පුද්ගලයා හම්බුනේ. දේවල් හම්බුනේ. හැම වෙලාවෙම හොඳට දකින්න අපි දෙවරක් ගිහිල්ලා මේ තියෙන්නේ. ආපහු ඇවිල්ලා තියෙන්නේ. ආශ්‍රව කියන්නේ දැන් අපි ස්වයංක්‍රීයව වෙන මට්ටමටපත් වෙලා ඇහැට පේනවත් එක්කම සමගාමීව සිහි කළ බලන යමක් අපිට තියෙන මට්ටමකට ඇවිල්ලා හුරු වෙලා ජීවිතේ වෙලා ඒකට කියන නීවරණ පෙරටුව ගමන් කරනවා කියලා. ක්ලේශ ධර්ම පෙරටුව ගමන් කරනවා කියලා කියනවා. ආශ්‍රයයන්ගෙන් අරමුණු කරනවා කියලා කියනවා. අපිට තියෙන ලෝකය පුතු කෙලෙසි ජනන්ති ති පුතජන කියලා කියන පුතජන කියන්නේ මොකක්ද? කෙලෙසයම උපදිනවා කෙලෙසයම අරමුණු කරන වෙන පැවැත්මක් දන්නේවත් නැහැ වැරදීමකින්වත් හිතන්න දන්නේ නැතිකම නිසා යම් වෙලාවකදී මේ පැවැත්ම වැරදි කෙනෙකුට තේරුනොත් අපිට ඇහැට පෙනෙන දේ තුල මෙහෙම වස්තු හම්බෙන්නේ මෙහෙම වැරද්දක් වෙලා නේද? අපේ මනසින් මෙහෙම ගමන ගිහිල්ලා නේද කියන කාරණාව තේරුනොත් යම් දවසකදී කවදාම හරි දවසක අද ධර්මතය හදා ගන්නවා. එතකොට හොඳට දකින්න අද අපිට දුව පුතා රන් රිදී මුතුමැණි ගෙවල් දොරවල් යාන වාහන ඉද කඩන් හම්බ වෙනකොට පෙනෙන මට්ටමේ යථාභූත ස්වභාවය නොදක ඒකපත් පහු කරගෙන ඒ ඇත්ත නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් නොඑක් නොඑක් දේවල් හිතලා ඒබඳු සංකල්පමය අදහසක මේ වස්තුන් අරමුණු කළා පොමේ තියෙන්නේ. එතකොට ඒබඳු අවිද්‍යාව ඇතුලේ ඉඳගෙන අපි මේකෙන් ගොඩ යන්න කියලා භාවනා කරනවා කියලා උත්සාහවත් වෙනවා කියලා කළත් හරියන්නේ නැහැ. මොකද ගින්න ගොඩ ඇතුළේ නොපිච්චෙන්න උත්සාහවත් වුණාට නොපිච්චිතිය හැකිද? බෑ. ගින්න ගොඩ ඇතුළේ උත්සාහවත් වෙන කෙනත් නැති කෙනත් දෙන්නම එක විදිහට පිච්චෙනවා. නොපිච්චී ඉඳලා එඬ වෙනවා ගිනි ගොඩෙන් එළියටනේ. එහෙනම් යම් දවසකදී ගිනි ගොඩෙන් එළියට ආවා කියලා කියන්නේ මොකද්ද? පායතනයේ කියන තැන දුක පිරසින්ද දැක්කොත් අපි අපි ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස කියලා යම් තහක් දුක් විඳිනවා නම් මේ දුක පිරිසිඳ දැක්කොත් අපි යම් දවසකදී ඇහැ මුල් කාරණාව කරගෙන අපිට මේ වර්ණ සටහන් මාත්‍රයක් නේද ඇස් ඉදිරිපිට එන්නේ කියන ටික දකින්න හම්බ වෙන්නේ. දුක පිරසින දකින්නකොටම සමුදය අපිට හසු වෙනවා. දුක දකින්නකොටම සමුදය හසු වෙනවා. මොකද්ද? ඒ කියන්නේ මෙහෙම ඇත්තක් වෙන තැනක අවිද්‍යාවෙන් නොයෙක් නොදෙහි සිතින් කින් කිරින් කළා ඒබඳු අදහසකින් මේ ස්කන්ධය අරමුණු කරපු එකයි දුක ඇති වෙන්න හේතුව කියන කාරණාව දේම එනවා අපිට නුවණ එනවා. එතකොට මෙතනදී හොඳට බලන්න යම් වෙලාවකදී අර වර්ණ සතහන වර්ණ සතහන් මාත්‍රයක් වුණොත් වතුරේ තියෙන ඡායාව වගේ උස් පහත්කම් ලොකු පොඩිකම් හීන ප්‍රණීතකම් මුකුත් ඒකේ නැහැ. මුකුත්ම නැහැ. දුක හිතෙන දේවල්, අනුකම්පාව හිතෙන දේවල්, තරහව හිතෙන දේවල් ඒව මුකුත් නැහැ. ඡායා මාත්‍රයක් විතරයි. ඔක තමයි ඇත්ත. ඒිට මෙහා දුක හිතෙන විදිහට දුක හිතලයි දුක හිතාගෙන තියෙන්නේ. බය හිතෙන විදිහට හිතලයි බය හදාගෙන තියෙන්නේ. රාගය ඇති වෙන විදිහට හදලයි රාගය හදාගෙන තියෙන කියන ඝණයකට යනවා මේ යථාර්ථයට සාපේක්ෂව. ඇයි පේන වර්ණ සතහන් මාත්‍රයක්ම විතරයි අර වතුර වටේ ඡායාව වගේ අනාත්මයි. සම්පූර්ණ පිරිසුදු ධර්මතාවයක්ම විතරයි. එබඳු තැනකදී අපිම පුද්ගල භාවයට අනුව හිතලා කියලා කරලා හිතලා කියලා කරලා ඒ හිතින් කින් කිරින් කරපු අදහස් අරමුණු කරගෙන අදහස් හිතේ තබාගෙන ඒ අදහස් තුලින් අපි මේ අරමුණු වලට හිත නමලයි මේ තියෙන්නේ. එහෙමයි අපිට රූප ආයතනයේ ඇතුළ විස්තර වස්තු හම්බුනේ. ඔන්න මේ යතහ භූත ස්වභාවය වර්ණ සතහ මාත්‍රයක් කියලා දැක්කලා පෙන්නලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ යතහා භූත ස්වභාවය දකින්න තැනට මනස ගන්න ක්‍රමයක් වෙනවා. ඒක තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. සීලයක පිළිතුරලා සමත කමඨහනකින් හිත වඩමින් හිත වඩමින් අපිට මේ වර්ණ සතහන් මාත්‍රයක් වෙච්ච තැනට වර්ණ සතහන් මාත්‍රයක් කියලා හිත තවන්න පුළුවන්. හැබැයි ඔක මුලදී නම් බෑ. මේකේ තියෙන ප්‍රතිපදාව සහ පූර්ව භාග ප්‍රතිපදාව කියලා ධර්මතා දෙකක්. ඒ කියන්නේ ඉස්සෙල්ලා දැන් අපිව කොච්චර ඇහුවත් වර්ණ සටහන් මාත්‍රයක් වතුර වර්ණ ඡායාව යම් බඳුද පේන දේ ඒ බඳුයි. ඇත්ත ඇත්ත වෙන්න පුළුවන්. ආශ්‍රවය බලවත් සංයෝජන බලවත් කියලා කියන්නේ ඒව එකකවත් හිත රැඳෙන්නේ නැතුව ඇහැට පෙනෙන දේ තුල පුද්ගලයා ඉන්නවා කියන එක ඇත්තම ඇත්ත වෙලා සත්‍යය ඉන්නවා රත්තරම්මයි රිදීමයි මුතුමයි මණික්මයි මේක ජීවිතේම වෙලා තියෙන්නේ. ජීවිතේම වෙලා තියෙන්නේ. ඉබඳු කෙනා දන්නවා ඇත්තටම වර්ණ සතහන් මාත්‍රයක් ලු තියෙන්නේ ලු කියලා තමයි ලු ප්‍රතිදාන්නේ. වර්ණ සතහන් මාත්‍රයක් ලු තියෙන්නේ. ඒ වර්ණ සතහන් මාත්‍රයක් කියන රූපය ඇත්ත මෙන්න මේකයි දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ. ඔය මට්ටමට ගත්ත දවසටයි අපේ දකින මට්ටමට ආපු දවසටයි මේ ඇහි රූපේ චක්කු යන කිසිම දෙයකවත් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව කලකිරලා මේවෙන් මිදෙන්නේ කියලා දන්නවා. දැනගෙන එතෙන්ට මනස ගන්න ඕනේ කියලා දන්නවා. නමුත් ගන්න හයිය නැහැ. ඒබඳු කෙනා පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ සත්පුද්ගල භාවයට පෙනෙන ධර්මතාවය තුල සත්පුද්ගල භාවයට පෙනෙන දේ තුල තියෙන වටිනාකම පුද්ගල භාවය අඩු වෙන්න යමක් කරනවා ඉස්සෙල්ලා. ඒ කියන්නේ හැට පෙනෙන දේ තුල මේ මිනිස්සයමයි සත්වයමයි පෙනෙන්නේ. මේ මමම ඉන්නවා මේ අනිත් අයමයි ඉන්නවා කියන තැනකින් එයාට තේරෙන්නේ. එයා ඒ හින්දා සවිඥානික මේ කය ගැන හොඳට විදර්ශනා නුවණෙන් බලනවා අනිත් කෙනා වගේ පුද්ගල භාවයෙන්ම අරමුණු ගන්න නැතුව. ඒ ටිකද කරන්නේ ලොකු දර්ශනයක් ඇතුව මේ මේ මේ මේතන ඇතුලේ ගිනිගොඩ ඇතුලේ ඉන්නේ ඔතනින් එළියට ගියාමයි මිදෙන්නේ. එළියට ගියා කියන්නේ මෙන්න මේ වගේ දර්ශනයකට මනස ගත්තාමයි කියන ටික එයා දන්නවා. දන්න නිසාමයි මේ ටික කරන්නේ මේ. එහෙම නැතුව මේ ගිනිගොඩ ඇතුලේ ඉඳගෙන සත්‍යයක් නෑ පුද්ගලෙක් නෑ කියලා මේක ඇතුලේ පිණුම් ගහන්න නෙමෙයි මේ මේ මේ ස්පර්ශ ආයතනයේ ඇතුලේ කවදාවත් බේරිලා ඉන්න පුළුවන් සිද්ධිය කය නැහැ. එතකොට ලෝකේ ඇතුලේ ආපහු ජරා මරණයෙන් තොරව ඉන්න දැනක් එහෙම නැහැ. අජරා මර වෙන්න බෑ ලෝකෙ ඉඳගෙන. ඈ එතකොට ලෝකේ තියෙන ලෝකයේ තියෙන ලෝකයේ කියන කාරණාවම ජරා මරණයි. ලෝකයේ කියන කාරණාවම දුක. එතකොට එයා දන්නවා මේ ඇත්ත දැනගත්තත් ආශ්‍රව බලවත් කියලා කියන්නේ නීවරණ බලවත් කියලා කියන්නේ කෙලෙස් සංයෝජන බලවත් වැඩි කියලා කියන්නේ පුද්ගල භාවය තද වැඩි. ඒ වස්තුන්ට ඇලීන බව හිතේ බැඳිලා තියෙන බව බලවත් වෙන මේක ඇත්තම ඇත්ත වෙලා. ඒිට මෙහා කතාවක් මුකුත්ම නැහැ. ඇත් ඉදිරිපිට එන්නේ සත්වය ඉන්න නිසාම ඉන්න සත්වයමමයි පෙනෙන්නේ. වෙලා. ඒ වගේ නමුත් ඒ බඳු ගතියකින්ම දැනෙනවා. නමුත් අනුමානිත සත්පුරුෂ ඇසුර අහලා තියෙනවා, සද්ධාව තියෙනවා. සද්ධා මාත්‍රයක් කියලා කියන්නේ එයා බුදුරජාණන් වහන්සේගේ වචනේ අදහනවා. එහෙම ඇත්තක් තියෙනවා කියලා ආදානවා නම් ජීවිතය කරගන්න බෑ. එබඳු කෙනා එහෙම ඇදහිීමවත් නැති කෙනාට තමයි කියන්නේ මොකද්ද? පදපරම කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ පද වචන ටික විතරක් පරම කරගෙන ඉන්නේ. එයා ඈ අසෘතවත් කියලා කියනවා. අසෘතවත් කියලා කියනවා. එතකොට සීලයක පිළිතුර සමතකම තහනකින් හිත වඩවඩ නාම රූප ධර්මයන් බලන්න මේ සවිඥාන පේන රූප ආයතන තුල රන් රිදී මුතුමැණි ගෙවල් දුරල් යාන වාහන ඉඩකඩම් හම්බ වෙන්න පුළුවන් පෙනෙන දේෙන් සද්ද අහන්නත් අහන දේ පේන දේටත් පේන දේෙන් ගඳ සුවඳ ලබනත් ගඳ සුවඳ ලබන දේ පේන බලන්නත් රස විඳින දේ බලන්න බලන දේ රස විඳින්නත් අල්ලන දේ දකින්නත් දකින දේ අල්ලන්නත් පුළුවන් කියන මට්ටමක ඉඳීමින්ම රල්ලු මට්ටමේ රාග දේශ මොහ අඩු කරන්න වැඩ පිළිවෙලක් කරනවා. ඒකට කියනවා පූර්ව භාග ප්‍රතිපදාව කියලා. හරිද? සීලයක පිටලා සමතකමන්තනක වඩමින් සවිඥානික කයේ විදර්ශනා කරනවා. අජත්තං වා කායේ කායන පසවිරති බහිද්ධා වා කායන පසවිරති කායන පසවිරති අජත්ත බහිද්ධා වා කායේ කායන පසවිරති කියලා. ඒ මොකද අනිත් වස්තු ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන සත්පුද්ගල සංයාව මත. සත්පුද්ගල භාවයේ කෙලෙස් අඩු වෙනකොට අනිත් වස්තුන්ගේ තියෙන ඇලීම් ගැටීම් දෙක ඉස්සෙල්ලා අඩු වෙන නිසා අනුක්‍රමයෙන් අඩු වෙන නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම පනවන්නේ මේ සවිඥානික රූපෙන් තමයි. එක කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිම විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. මෙතනින් මෝහය නැති කරන්න පෙන්වන්නේ පෙන්වන්නත් බෑ. කයේ කයනුව බලන්ද කෙලස් තවන වැරැත්තු සිහියතු මන නුවණැතුව විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. යෝගදේශ දෙක හික්මෙන විදිහට. ඕක තමයි කරන්න පුළුවන්. අභිජ්ජා දෝමනස ඒකෙදිත් අභිජ්ජාව කියන්නේ දැඩි ලෝභයට. දෙක ලෝභෙ නෙමෙයි අභිජ්ජා දෝමනස. මේ හැම වෙලාවම පූර්වභාග ප්‍රතිපදාව පෙන්වන්නේ උතන. මොකද මෙහෙම වෙන යන්න බෑ ඔය පැත්තේ. උප ආපහු වෙන්න තියෙන්නේ ආපහු වෙන්න බෑ බැඳිලා නම් ඇතුලේ. ඇතුලට ගියාම ලොක් වෙලා බැඳිලා තියෙනවා. ආපහු වෙන්න ඕනේ එන්න බෑ දැන් බැඳුම් කපා ගන්නයි මේ ක්‍රමය. සතිපට්ඨාන. විනේජ ලෝකයේ අභිජ්ජා දෝමනස්ස ලෝභ දේශ දෙක හික්මන විදිහට බලන්න. ඊට පස්සේ බහිද්ද අජත්තං වා කාය කානුපස්සේ විහෙති ආධ්‍යාත්මික කාය ගැන බලන්න බහිද්දා වා කාය කානුපස්සේ විහෙති. බාහිර කාය ගැන බලන්න අජත්ත බහිද්දා වා කාය කා ආධ්‍යාත්මික බාහිර දෙකම බලන්න. අජත්තං වා කායේ කායන පස්සේ විරුති කියන කෙනෙකුට අත්ථීමස්මින් කායේ කේසාලෝම මේ කයෙහි තියනවා කියලා තමන්ගේ ශරීරයට ගන්න. බහිද්ධා වා කායේ පරසත්තානම් වා පරපුග්ගලනම් වා අනිත් සත්‍යයන්ගේ අනිත් පුද්ගලයන්ගේ ශරීරේ කේසලොමන කදන්තා කියලා බලන්න. අජ්‍යත බහිද්ධාව තමන් සහ අනුන් කියන දෙකෙන්. එහෙම පෙන්වන්නේ තමන් කියන ශරීරේ විතරක්ම විදර්ශනා කරමින් ආහාරයෙන් හැදුණු මේ රූපේ නිබඳු බුදු කොටස් වලින් යුක්තයි. මේ කය අසුර කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා මේ කයේ පැවැත්ම වෙන්නේ කියලා මේ විදිහට නාම රූප ධර්ම විදර්ශනා කරනවා. මේ කයේ පුද්ගල භාවය අඩු වෙනකොට බාහිර සත්ව පුද්ගල භාවය තහවුරු වෙනවා කියනවා. දරිලස් බාහිර සත්ව පුද්ගල භාවය දුර වෙන විදිහ නාම රූප දෙක බලනකොට මේ කයේ පුද්ගල භාවය වැස ගන්නවා කියනවා. ඒ හින්දා බුදු ජානස පෙන්වන අජ්‍යත් බහිද්දාව. මේ දෙකම මාරු මාරුට කරන්න කියනවා. මෙහෙම කරනකොට කරනකොට එන්නේ මොකද අත්ති කායත්ව පනස සත්‍ය පච්චපටිතව සත්‍ය පුද්ගලම නොවු කය පමණක් ඇත්තේ 100 හොඳින් ඉලබ සිටිනවා. නචකින්ච ලෝකේ උපාදිත. දැන් ලෝකේ කිසිවක් උපාදාන කරන්නේ මේ ඇහැ රූප චක්කු විඥානය කියන මේක ඇතුලේ මේ මම මේ මගේ කියලා දැඩිව ගන්නෙ නෑ. අර විදිහට බලනවා. එතකොට මේ සති පච්චපටිසාහිත සත්‍ය ප්‍රඥාව කායපම්න කැතේ යන නචකින්ච ලෝකේ උපාදිත ලෝක කිසිවක් උපාදාන වශයෙන් ගන්න මේ විදිහට කය කය අනුව බලන්න කියන මෙන්න මෙහෙම කය කය අනුව බලමින් වාසය කරනවා. ඥානමත්ය ප්‍රතිසතිමත්ය සිහි නුවණ තව මතු මතුයේ වැඩෙනවා. එතකොට මේ විදිහට කරනකොට සත්පුද්ගල භාවයේ ටික ටික නැකෙනවා. සත්පුද්ගල භාවයේ නැකෙනවා කියන්නේ ඇහැට පෙනෙන රූපායතනේ මහ යදම් අඩුයි. ඒ කියන්නේ පුද්ගල භාවයේ තහවුරු වෙලාම නැහැ. මරනවා, කපනවා, කොටනවා කියන තැනකින් යෙදෙන මට්ටමේ කෙලෙස් අඩුයි. නීවරණ ධර්ම අඩුයි. කොහොම මෙහෙම බලන්න බලන්න බලන්න බලන්න පූර්ව භාග ප්‍රතිපදාව වෙන්නේ අපි බාහිර දෙයක් දිහා බලාගෙන බලනවා කියලා කලකට තමන්ගේ කෙනා කෙනාගේ సంతානයේ තියෙන කාමචන්ද ව්‍යාපද තියෙන මේ දුක්ඛ කුචි විචිකිච්ඡා කියන ආවරණීය ධර්ම තමයි අඩු වෙන්නේ. සීලයක පිළිතලා සමතකමට අනකින් හිත වඩමින් ওই විදිහට බලනවා. සීල සමාධි ප්‍රඥාම තමයි. නමුත් ওই මට්ටමේදී කියන මග්ගා රම්මන කියලා. මාර්ගය අරමුණු කරගෙන තියෙනවා. මේ විදිහට කරන නීවරණ ධර්ම දුර වෙනවා. නීවරණ ධර්ම දුර වුණාම තමයි අර පස්සාකාරකෙන් තමන්ට ප්‍රීතිය උපදිනවා. නීවරණ ධර්මෙන් තමන් කෙරෙහිලා නොදකින. නීවරණ ධර්ම දුර වෙච්ච නිසාම ප්‍රමෝදේ, ප්‍රමෝදය නිසාම ප්‍රීතිය, ප්‍රීතිය නිසාම පස්සද්ධිය. පස්සද්ධිය නිසාම මොකද වෙන්නේ? හිත කය දෙක සැප සහගතයි. සැපේ නිසාම හිත සමාධිය වෙනවා. අන්නේ සමාධියට පේනවා ඇහැට පෙනෙන රූපී යතහ භූත ස්වභාවය. සමා හිත සමාධි කල්ලි ඇත්ත ඇති ඇති පේනවා කියලා පෙන්වන එක. එදාට රූපායතනෙන් එහාට යන්න ඒ කියන්නේ දික්තියේ තියෙන ෆොටෝ එකක් ඇතුළට යන්න පුළුවන්ද අපිට? ෆොටෝ එකේ ජීවමාන සත්ත්ව පුද්ගලයෙක් නේද? අඬන්න විලාප දෙන්න රන් රිදී මුතුමැණි කම්බ වේද? මේ විදිහමයි. ලෝකයේ පෙනෙන රූපායතනය තුල රත්තරන් කියලා බදා ගන්නකොට ඇහැට පෙනෙන ඇහැට පෙනෙන වර්ණ සතහන පටවි ධාතුවට අලවපු නිසා යාට රත්තරන් කුට්ටිය කුසගන්න පුළුවන් උනේ. හොඳට ඒක මතක තියාගන්න. ඇහැට පෙනෙන වර්ණ සතහන මේ පටවි ධාතුවට අලෝප නිසා යාට ජීවිතේම හානි කරන කඩු කිනිස්සක් එනගන්න පුළුවන් වුණා. එහෙම නැතිනම් කවදාවත් එහෙම නැහැ මේ වස්තු තුල කඩු පිණිසි රන් රෙදි නැහැ. එතකොට මේ විදිහට හිත සමාධි වුණාම සමාධිගත මනසට උන වර්ණ සටහන වර්ණ සටහනක් ඇටියට පේනවා. අන්න එතකොට එදාට ඒ මනසට පෙනෙනවා සියල්ල ඇවිලගෙන නේද කියලා. ඒ निराமிස මනසට ඒ ලෝකෙන් එළියට ආපු මනසට ආධ්‍යාත්මික පැත්තේ විවේකය සුවේත් එකම වර්ණ සතහන ඇතුළේ චිත්‍රයක් ඇතුළේ මේක ඇත්තටම මහ පුදුම විහිළුවක් චිත්‍රයක් ඇතුළේ කම්පියුටර් එක මෙනු එකක් ඇතුළේ තියෙන මෙනු අර තියෙන චිත්‍ර ඇත්ත වෙලා වගේ මේ සිද්ධියක් තියෙන්නේ මේ ඇහැ රූප චක්කු විඥානය කියන ධර්මතා ටික ඇත්ත නොදක මනෝමයෙන් ඒ ඇතුළට රිංගල ආත්ම මුළු ලෝකයක්ම බවවගෙන ඉන්න මේ පැවැත්ම දකින එයා සබ්බම් භික්ඛවේ ආදිත්තා. ඒ ඇහැ අවිලගෙන රූපය අවිලගෙන චක්කු විඥානේ චක්කු සංපස්සයෙන් උපන්න සැප වේවා දුක් වේවා උපේක්ෂා සහගත වේවා ඔක්කොම අවිලගෙනමයි මේ ලෝකයට තියෙන්නේ. කියන මේ බඳු වර්ණ සටහන තුල මව්මල දුක විඳ වාරය අනන්තය පරිමාණයි නිබඳු වර්ණ සටහන තුල පියාමල දුක සහෝදර සහෝදරී මල දුක අනන්තය පරිමාණයි. මහා ජල සාගරේ ජලයට වැඩි අවිද්‍යාව මෙච්චර අන්ධ කරලා තියනවා කියන එක එදාට පේනවා. ලෝකුත් නෙමෙයි මේ සිද්ධිය. එච්චරට සංවේගය ඇති කරගන්න තියෙන සිද්ධිය යථාර්ථයේ මොනතරම් ඈතකද අපේ ජීවිතයේ සම්පූර්ණ අවිද්‍යාව නැමැති එකම ධර්මතාවයෙන් මොනතරම් ගහගෙන ගිහිල්ලාද කියන එක බලන්න. එතකොට ඒ ඇත්ත දකින නිසාම කලකිරෙනවා එයා. මොකේද? ඇහි රූපේ චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්සේ. කවදාවත් ඇත්ත දකිනම කලකිරෙනවා. මේක ඇතුළේ ගිනිගත දෙයක් වගේ කියලා. කලකිරෙනවා නොයලිනවා. මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දුවා කියලා පුතා කියලා එක විදිහකටවත් මෙයා ගන්නෑ. වැරෙන් නිසා මිදෙනවා. මිදුණා කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හය උපදිද්දී උපදින වෙලාවටවත් ඒ ඇතුලේ වර්ණ සටහන් මාත්‍රයක්ම මිසක සත්‍ය පුද්ගල දේවල් දේවල් නැහැ ඒකයි මජ්ජමන්තන ලිපති අතීතං ඒකවන්තෝ අනාගතං දුතියවන්තෝ පච්චුප්පන්න මජ්ජේ මජ්ජේ මජ්ජමන්තන ලිපති අතීත ඒකාන්තයක් ඒ කියන්නේ තිබුණා නෙමෙයි ඒ අන්තයට අතහැරිලා මේ හේතු නිසාමයි හටගත්තේ තියනවා නෙමෙයි අනාගත අන්තය අතහැරිලා වර්තමානයේක මේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නැතුව නැති වෙන ඒද මැදද නලිප්පති තවරිලා නැහැ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මුකුත් හම්බෙලා නැහැ. මේ ස්පර්ශ නිසාම හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනකින්. එතකොට පේනවා කියන එකම ජීවිතේ ඇරෙන්න වර්ණ සටහනක් කියනකොට හොඳට දකින්න වර්ණ සටහනක් කියන ඒ ඇත්ත දන්නා වූ දක්නා වූ සිහිනුවන එක ඒ චිත්තජයසිතික ඇරෙන්න පෙරපල්සු මනස අසීමිත ශුන්්‍යතාවයක තියෙනවා ඒ අසීමිත ශුන්්‍යතාවයක තියෙන නිසායි ඇහැට පෙනෙන එකට එකතු වෙන්න කැලි නෑ පෙනෙන දෙයට එකතු කරන්නේ රන් රිදී මුතුමැණික් නෑ මේ මනසේ. පිනේ දෙයට එකතු කරන වටිනා දේවල් නොවටිනා දේවල් මේ මනසේ නෑ. ඒ හින්දා නිරුද්ධ වුණාම සත්‍ය නැති වෙනකොට ඒ ධර්ම නැති වෙනවා කියන තැනකින් ජීවත් වෙනවා. කාය කෙලවර කොට ඇති වේදනා, දිවි කෙලවර කොට ඇති වේදනා විඳිනවා කියලා කියනවා. ආර්ය ශුන්්‍යතාවය කියලා කියනවා. දකින්න දේ පමණමයි ජීවිතයේ සියලුම ධර්මතාවයන්ගෙන් සියලු නිමිත්තයන්ගෙන් මේ මනස මිදිලා එක්ම අසුඤ්ඤ බවක් තියෙන මේ සලායතන පත්‍ය ජීවිත පත්‍ය එක්ම අසුඤ්ඤ බවක් තියෙනවා අනිත් හැම ධර්මතාවයන්ගෙන් ශුන්‍යයි ඔතෙන්ද කියනවා ක්ලේශ පරිනිර්වාණය අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා යම් දවසක් තියෙනවා එකට තියෙන ආයසන්තතිය නිරුද්ධ. ඕකේ තව කාරණාවක් තියෙනවා. ඇත්තටම ඔය මට්ටමට ආවහම නියමෝදේ තමයි ගාමි කියලා කියන්නේ. ඔය රූප පිළිසින් දක්න මට්ටම තාවහම. රාග දේශ මොහ නැහැ. ඒත් කාම රාග අනුසය වගේ අනුසය නැහැ. නමුත් භව රාග අනුසය, මාන අනුසය, අවිද්‍යා අනුසය කියන අනුසය තව තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. හිත තවත් අජ්ජුපේක්ඛා වෙනකොට හිත තවත් සමාධි වෙනකොට බාහිරට නැඹුරු වෙන ගතියම අයින් කළා. තමන්ගේ පැත්තටම හිත සමාධි වෙනවා. සමාධි වෙනකොට එකම අරමුණේ පෙරපසු නැතුව එක ස්කන්ධ පංචකයක් උපදිද්දි අපිට රූපයක් පෙනෙන වර්ණ සටහන් මාත්‍රයක් වෙච්ච රූපේ ඒ රූපය ආරම්භය ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා උපදිද්දි ආධ්‍යාත්මික පැත්තට සිහිනුවන හින්දම ඒ අරමුණේම ස්පර්ශ නිසා වේදනා සංඥාම හටගෙන ස්පර්ශ නිරුද්ධ වේදනා සංඥා නිරුද්ධ වෙනවා කියන තැනකට එනකන් එනවා යම් කිසි කෙනෙක් ස්පර්ශ නිසා වේදනා සංඥා හටගත්තා කිව්වත් ස්පර්ශයෙන් නිරුද්ධ වේදනා සංඥා නිරුද්ධ කිව්වත් රූපයේ අවස්ථාවට හටගෙන රූපය නිරුද්ධ වෙනවා කිව්වත් එකම සිද්ධිය. කෙලෙස් නැහැ. වෙනසකට තියෙන හිතේ සමාධි ගතිය අඩු වැඩි කම. තව හිතේ විසිරුණු කමේ ලක්ෂණයක් හැටියට තාම රූප ඇත්ත දකින රූපයේ අවුලලා ඒ අරමුණේම මුලින් අහුවෙලා ස්පර්ශය පැත්තෙන් අහුවෙලා හිත තව සමාධිය කියනකොට මේ ඇස්තර තියෙනවා කියන්නේ. තේරෙනවද කීපේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයමයි අර වර්ණ සටහ මාත්‍රයක් කියන තැනක එකටම තියෙන්නේ. නමුත් නාම ධර්ම පිරිසින් දැක්කම මත්යේ කටයුත්තක් නැහැ කියන එක කියන්නේ යම් කිසි උපක්ලේශයක් තව නැතුව නෙමෙයි මේ වර්ණ සටහන දකින්නවා කියන මට්ටමින් තියෙන තාක්. තියෙනවා කියන්නේ ස්පර්ශය අහුවෙන්නේ නැහැ කියන එක. ওই මට්ටමේට කියනවා අනාගාමී කාමයේ පිරිසිඳ දැක්කා. රූපයේ පිරිසිඳ කළා කාමයේ අතහැරියා. තාම චිත්ත ස්පර්ශයට හිත නැඹුරු වෙලා නැහැ. යම් කලක ස්පර්ශ නිරෝධයට හිත නැඹුරු වෙනකොට රූප කතාවක්වත් ඕන. රූපය නැතුව නෙමෙයි රූපේ වර්ණ රූපය නැතිනම් මේ බඳු ස්පර්ශ නිසා මේ රූප සංඥාවක් පහළ වෙන්නේ නැහැ. රූපේ තියෙන නිසායි පහළ වෙන්නේ. නමුත් සිහියේ සමාධියේ තීව්‍රකම මත අඩුවෙඩිකම මත රූපය කියන රූපය කියන තැනින් ඇත්ත දැකලා රූපේ නැඹුරු වෙලා ඉන්න මනසට වඩා ඒ ස්කන්ධ පංචකයේම ඇත්ත දකින්නව නාම ධර්ම පැත්ත නැඹුරු වෙලා කියන එක තව සියුම් ස්පර්ශය අරමුණු වෙලා එතකොට වේදනාවත් අහු වෙනවා සංඥාවත් අහු වෙනවා ඔක්කොම දැක්කතාව වෙනවා එතකොට ඔන්න ඔය වගේ මට්ටමකට ආපු කෙනාටයි මත්තේ කටයුත්තක් නැහැ කියලා මේ සූත්‍රය පෙන්නේ මෙහෙම දකින්න සෘතවත් ආර්ය ශ්‍රාවකයා ඇහි කලකිරෙනවා රූපය කලකිරෙනවා චක්කු විඥානය කලකිරෙනවා චක්කු සංපස්සේ චක්කු සංපස්යෙන් උපන්න සෝහෝ දුක්ඛෝ නොදුක් නොසෝ වේදිතික් වෙනං හේද කලකිරෙනවා කලකිරෙන්නේ නොයලෙනවා නොයලෙන්නේ මිදෙනවා මිදුනාම මිදුනා කියන නුවණ පහළ වෙනවා ජාතිය ක්ෂය වේ ඉපදීම නැති වුණා ඇයි කාම භවය, රූප භවය, අරූප භවය කියන තුන් භවය නැති වුනේ ඈස් ඉදිරි පිටට මේ රූපේ හම්බ වෙද්දිම. වර්ණ සතහනේ කාම ලෝකයක් යට හම්බ නොවුනේ නම් වර්ණ සතහනේ බ්‍රහ්ම ලෝකයක් හම්බ නොවුනේ නම් වර්ණ සතහනේ අරූප ලෝකයක් හම්බ නොවුනේ නම් හම්බෙච්ච ධර්ම එක්ම රූපේ ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වන්නේ නම් කලම නේද යාට තුන් භවය නැති වෙලා තියෙන්නේ. කොහෙද උපදින්නේ? දැන් ඇහැට පෙනෙන වර්ණ සටහනක් හම්බ නොවේ කාම බහන්ඳ මිනිස්සු හම්බ වෙන හින්දා අවිද්‍යාවට පිළිසිද්ධ වෙන්න අපිට කාම භූමියේ ඉපදෙන්න පුළුවන්. එතකොට මේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන වර්ණ සටහන හම්බ වෙනකොට බ්‍රහ්මියෝ හිටියොත් ඕකේ. ඒ බ්‍රහ්මයන්ට කැමැත්ත ඇති වෙලා බ්‍රහ්මයෝ ලෝකෙත් උපදින්න පුළුවන්. එතකොට අරූපී වස්තු තිබුණු තවකාශයේ වගේ වස්තුවක් තිබුණොත් මේ ඇහැට පෙනෙන රූප දතහනේ ඕකෙත් උපදින්න පුළුවන්. වර්ණ සතහන කියන තැනකින් අපි දැක්කොත් වර්ණ සතහන කියලා හම්බ වෙන තැනක පිරිසිදු ස්කන්ධ ටික ඒකෙම රූපය කිව්වත් වේදනාව කිව්වත් සංඥාව කිව්වත් සංකාර කිව්වත් විඥාන කිව්වත් එකමයි. එතන සිහිනුවනේ අඩු වෙඩි ඒ කියන්නේ ඉන්ද්‍රියන්ගේ තීව්‍රකම සහ මෘදුකම මතයි රූපය කියන තැනකින් සහ ස්පර්ශය කියන තැනකින් අහු වෙන කෙලවරට යන්නේ. රාග දේශ මොහ නැහැ මට්ටමට එනකොට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි රාගය නැමැති එක් ස්වභාවයක් දුරු කරන අනාගාම ඵලයට අප වෙනවා. ද්වේෂය නැමැති එක ස්වභාවයක් දුරු කරන අනාගාම ඵලයට අප වෙනවා. මෝහය නැමැති එක ස්වභාවයක් දුරු කරන අනාගාම ඵලයට අප වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රාග දේශ මොහ නැහැ. හැබැයි අවිද්‍යා අනුසය අනුසය වෙනවා අතින්දී තව පොඩ්ඩක්. අර මං කිව්වේ ස්පර්ශය කියන තැනට හසු වෙනකම්. එතකොට ඔන්න ඔය වගේ අර්ථයකටයි බුදුරජාණන් වහන්සේ සියල්ල අවිල ගන්නවා ලද ඔය විදිහටම ඊට පස්සේ ඉවරනේ දේශනාවේ ආරම්භය තමයි ඒකයි. නිදිමත වගේ ආ සාදු කියන්නේ ඒක. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝතම් භික්කවේ ආදිත්තං සද්ධා ආදිත්ත සෝත විඥානං ආදිත්තං සෝත සම්පස්සෝ ආදිත්තෝ සෝත සම්පස්ස පච්ච උපජිත වේදිත සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තම්පි ආදිත්තං කන ඇවිල ගන්නා ලද්දී සද්දේ ඇවිල ගන්නා ලද්දී සෝත විඥානේ ඇවිල ගන්නා ලද්දී සෝත සම්පස්සේ ඇවිල ගන්නා ලද්දී සෝත සම්පස්යෙන් උපදීනං සුවහෝ දුක්ඛෝ නොදුක් නොසුව උපේක්ෂා සහගත වේදනාවක් හේද ඇවිල ගන්නා ලදී. කේනාදිත්තං කුමකින්ද රාගාග්න දේශාග්න මොහග්න රාගගින්න දේශගින්න මොහගින්න ඇවිලගෙන තියෙන්නේ ජාතිය ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපාසය උපායාසය ආදිත්තන්ති වදාළ ඉපදීම මහලු බව මරණය ලෙඩවීම හැඬීම, වැළපීම, කායික දුක, මානසික දුක, දැඩි වේස කියන මේ සියලුම ධර්මතාවයන්ගෙන් ඇවිලගෙන තියෙනවා. කොහොමද? සෝතේ නිසා ඇවිලගෙන තියෙනවා. ඒක ඇවිලගෙන මේ ධර්මය ඇවිලගෙන තියෙනවා කියලා දකින්න නම් අපි මේ සද්ධර්මය අහලා තියෙන්න ඕනේ. සද්ධර්මය කියන්නේ තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි සැබෑවටම පවතින ධර්ම ධාතුවේ පණිවිඩය අපේ ජීවිතේට ලැබෙන්න ඕනේ. එදාටයි ඒ ධර්මතාවයට සාපේක්ෂවයි අපිට තේරෙන්නේ මේබඳු ඇත්තක් තියෙන තැනක මේබඳු ප්‍රගත්මකින් පවතින මනසක් තියෙන තැනක දුක ගෙනා නොගෙනවොත් තමයි පුදුමේ කියන තැනකට අපේ නුවණ එනවා. ඇවිලුණා කියලා කියන්නේ මෙන්න මෙහෙමයි නේද කියන උත්තරය එනවා. එතකොට මොකද්ද මේ ශබ්ද රූපේ ශබ්දේ නැත්තම් කන මුල් කාරණාව කරගෙන තියෙන ධර්ම ධාතු යථාභූත ස්වභාවය. ශබ්දයක් අහන වෙලාවේදී කනට කන ඇහෙන්නේ නැහැ. කනට කන ඇහෙනවද? කනට කන ඇහෙන්නේ. එතකොට සෝත විඥානය කියලා එකක් අපි දන්නේ නැහැ. ඒ සිතේ පහළන සිතුවිලි කියලා එකක් අපි දන්නේ අපි දන්න ටික තමයි කන්න, ශබ්දයේ, සෝත විඥානයේ, සෝත සම්පතයෙන් උපවිද ඔක්කොම ටික යෙදිලා වැයවිලා අපිට ශබ්දයක් තමයි ඇහෙන්නේ. එතකොට ඒ හම්බෙන ශබ්දයේ සැබෑම ස්වභාවය දන්නවද? ඒ හම්බෙන ශබ්දයේ සැබෑම ස්වභාවය දන්නවද? හොඳට හිත නැඹුරු කළා. මේ අර්ථ ගන්න. අද නැතත් ජීවිතේ කවදාම හරි දවසක ඔබ වහන්සේලාටදී හරි Tamanට මේම උපකාරක ධර්මයක් වෙයි. අවුරුදු 50ක් කොසල් රජුණන්ගේ හොරු මරපු අලුගෝසු වැඩේ කරපු තඹදලියා එක බණ පද යක් අහලා සත්‍ය අනුලෝමික ඥානයක් ලැබුවා කියන සත්‍ය ඥානෙ වතාවේ නෑ සත්‍ය අනුලෝමික ඥානය. ඒ හේතුයෙන් අර අවුරුදු 50 කොරු මරපු අකුසලයෙන්ම මිදිලා. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා බුද්ධාන්තර ගන්නක් කියලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා පච්චේක බුද්ධ පසේ බුදුරජාන් වහන්සේ ළමක් කළ පිරුණම් පානවා කියනවා. සත්‍ය අනුලෝමික සත්‍යයට අනුලෝම වූ නුවණක් පහළ වෙලා සත්‍ය ඥානෙම ඇවිල්ලා නෙමෙයි Taman කිපෙලා නෑ. මෙහෙම කිව්වහම කියන දේ හොඳට තේරෙනකොට සත්‍යයට අනුලෝම වුණුණක් වෙනවා. සත්‍ය ඥානෙන්ද Tamanටම ඕනේ. ඒ යතහා භූත ස්වභාවය Tamanටම තේරෙනකොටයි සත්‍ය ඥානය කියන්නේ. සත්‍ය අනුලෝම ඥානය කියන්නේ ඊට අනුලෝමව. ඒ හා බඳුම ඒ වගේම නුවණක් වෙනවා. ඒක හැම වෙලාවෙම කල්යාණ මිත්‍රය තුළ පර්තෝගෝසයෙන් එනවා සත්‍ය අනුලෝම ඥානය. සත්‍ය ඥානය කියන එක පහළ වෙන්නේ එක Tamanටම. ඒ නිසා මම කියන්නේ මේවා හරි වටි ජීවිතයකට. අපිට නිවන කියලා වුණත් නිවන් මඟ වුණත් මොනවා හරි දෙයක් කියන එක ඕන මොනවා හරි දෙයක් ඉගෙන ගැනීම නෙමෙයි ඇත්තටම ඕනේ. මොකද්ද ඉගෙන ගන්න ඕනේ හරියට මොකද්ද ඉගෙනිය යුත්තේ යුත්තේ හරියට කියන ටිකයි අවශ්‍ය. හරි. එතකොට මොකද මේක සත්‍ය අවබෝධයක් නෙමේ ශාසනේ ඇත්ත අවබෝධ කරගන්න තියෙන්නේ. අපිට කනට ඇහෙනවා කියන කන මුල් කාරණාව කරගෙන තියෙන මේ පරියායදී ඔක්කොම ටික යෙදිලා වැයලා අපිට හම්බ වෙන්නේ මුකුතුවා අපි දන්නේ සද්දයක් තමයි ඇහෙන්නේ. හරි. සබ්දේ ඇත්ත ඇති හැටි දැක්කොත් අර ඔක්කොම ධර්මයන්ගේ ඇත්ත ඇති හැටි දැක්කා යන ගණයට යනවා. සබ්දය තුල රැවටුනොත් සබ්දය තුල අවිද්‍යාව පතිත වුනොත් අර ඔක්කොගම තුල අවිද්‍යාව පතිතනා යන ගණිතය යනවා සබ්බයන්ගේ ඇත්තම ඇති හැටි මොකක්ද? ඒකත් උපාදාය රූපය. මහ භූතයන්ගේ. ඒක ඊටාමස්සියු. අපේ නිකමට කිව්වොත් කවදාවත්ම කවදාවත්ම නොදන්න නන්නාඳුනන පිරිසක් ඉන්න රටකට ගියා ඒ භාෂා ඒ වචන කවදාවත් අහලා නැහැ ඒගොල්ලෝ මොන හරි ඔබ වහන්සේලාට කියනවා. කිව්වහම සද්ද ඇහෙනවද නැද්ද? ඇහෙනවා. ඒ සද්දෙන් ඒ ඇහෙන සද්දේ උදව් කරගෙන ඔබ වහන්සේලාට දැකපු රූප සිහි කරගන්න හෝ රූප බලන්න යන්න පුළුවන්ද? ඒ ඇහෙන සද්දේ උදව් කරගෙන ගඳ සුවඳ ආග්‍රහණය කරන්න මොන හරි උදව්වකට ගන්න පුළුවන්ද? ඒ සද්ද උදව් කරගෙන ගිහිල්ලා මල්වල සූඳ බලන්න එහෙම පුළුවන්. එහෙම ඒවට වැටෙනවද? ඒ සද්දේ උදව් වෙනවද රස ඊට සම්බන්ධ කරගන්න? ඒ ඇහෙන ශබ්දයෙන් පෙන්වන වස්තු අල්ලන්න පුළුවන්ද? ඒ සද්ද ඇහුණොත් උභහන්සලගේ මනසේ මොන වගේ පැහැසටහන් ටිකක් වැටේද? මොනෝද සිහි කර සිහි වෙන්න තියෙන සිහි කරගන්න තියෙන්නේ? පරිහාස්‍ය කෙරුවා මට නින්දා අපහාස කෙරුවා මාව බාල්දු වෙන විදිය වචන කතා කරුවා කියලා ඔබ හඳුන තරහයයිද නැත්තම් මාව උසස් කරුවා මාව මට ප්‍රශංසා කරුවා මේ කියලා ඔබ හඳුනට අභිමානයක් එයිද එතකොට ඔබ වහන්සේලාගේ දියුණුව සඳහා වචන ටිකක් කිව්වා කියලා සතුටක් එයිද ඔබ වහන්සේලාගේ පිරිහීම සඳහා කටයුතු වෙන වචන ටිකක් කිව්වයි කියලා අමනාපයක් ඇතිද? මොන වගේ අදහස්ද සාමාන්‍ය ජීවිතයකට එන්නේ වගේ සද්දක? උත් නැහැනේ. ඔක තමයි සද්දේ ඇත්ත. ඒ සද්දයෙන් වෙන කිසිම වස්තුවක් අල්ලන්න බෑ. ඒ කිසිම දෙයක් මතක තියාගන්නත් බෑ. ඒ සද්දෙන් සතුටු වෙන්නත් බෑ. ඒ සද්දෙන් අසතුටු වෙන්නත් බෑ. ඒ සද්දෙන් අපිට අපිට මහා ලාභයක් ගැන දුන කියන එක කැඟෙන්නේත් නැහැ. මහා පාඩුවක් කරන අපි දන්නේ එයාගේ අර්ථ තියාගෙන සමහර විටක මුව මරලා දැන් හංගන්න කියන එක වෙන්නද කියනවා ඇත්ත අපිට තේරෙන්නේ අපි බොහොම hina වෙලා ආහා කියන ඔළුව සොනයිනේ ඒක තේරෙන්නේ නැහැ කිසිම හොඳට බලන්න මේ shabdයේ දිහා ආරම්භය shabdයක් කියන්න පුළුවන් සුතේ සුතමත්තා ඇහිම ඇහිමක් විතරමයි ඒිට මෙහා මොනෝවත්ම ප්‍රතිචාරයක් දක්වන්න අපේ මනස ඉඩ තියේද පෙරපසු අසීමිත ශුන්්‍යතාවයක් තියෙනවා ඒ සද්දෙට අමතරවනේ අපේ මනසේ. ඒ ඇහිීමට සමගාමීව මොනවත් අපේ මනසේ නැහැ. ඔබඳු ශබ්දයක් තමයි හැමදාම කන ඉදිරිපිටට ආවෙත් එන්නෙත් ආවෙත් වර්තමානයේ පවතින්නෙත් අනාගතෙත් එන්නෙත් ඔබඳු ශබ්දයක් තමයි. ඔබඳු සද්දයක් එද්දී ඔය සබ්දයට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රත්‍ය ටික විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේකට කියනවා බුහුතය කියලා. හේතුන්ගෙන් හටගත්ත දේ හේතු ප්‍රත්‍ය කියලා. ආහාරය නිසා හටගත්ත ධර්මය කියලා ස්කන්ධය කියලා කියනවා. ආහාර ටික නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා කියනවා. හේතු නිසා හටගත්ත ඵලයේ හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා කියනවා. ආහාරය නිසා හටගත්ත ධර්මයේ ආහාර නිරුද්ධ නිරුද්ධයි කියලා කියනවා. බුහුතේ බුහුතේයි කියලා කියනවා. ඔය ශබ්දයේ කියන තැනින් කෙනෙකුගේ පිරිහීමක් වෙලත් නැහැ. කෙනෙකුගේ වැඩිමක් වෙලත් නැහැ. ඒ හින්දා ඒක නේවාචන අපච්චේගාමී කියලා කියනවා. කෙනෙකුට යහපතක් ලැබිලත් නැහැ, අයහපතක් ලැබිලත් නැහැ. ඒ හින්දා ඒකට කියනවා මොකද්ද? කෙනෙකුගේ යහපතක් වෙලා නැහැ, අයහපතක් කුලත් නැහැ. ඒ කියන්නේ අර්ථයක් කුලත් නැහැ, අනර්ථයක් කුලත් නැහැ. එහෙනම් ඒකට කියනවා අව්‍යාකෘතයි කියලා. කුසලයක් අකුසල වේවා යහපත අයහපත මොකුත් කරන්නේ කරන්න බෑ. එතකොට මේක තමයි මේ ශබ්ද රූපය ඇත්ත. පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්තා. පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්තා කියලා කියනවා. ඊට පස්සේ ඔබඳු වස්තුවක් ඇස් ඉදිරි පිටට එද්දී මේ කන ඉදිරි පිටට එද්දී අවිද්‍යා ධාතුව ක්‍රියාත්මකයි ආහාර ප්‍රත්‍යයෙන් අවිද්‍යා කර්ම තණ්හා ආහාරකින් ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක් මේක බුහුතේ මේක යතහ භූත ස්වභාවය මෙබඳුයි මේ ප්‍රත්‍යයෙන් හටගත් මෙබඳු භූත ස්වභාවයුක්ත මේ ධර්මයේ මේ ප්‍රතිනිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා ඉගෙනගෙනත් නැහැ ඉගෙනුවේත් නැහැ දැනගෙනත් නැහැ දැන දන්නලත් නැහැ සසරදිත් එහෙමයි මේ ජීවිතෙදිත් එහෙමයි ඒ ටික නොදන්නා කම නිසාම අසෘතවත් කියන නමත් ලැබිලා ওই ටිකේ ওই ස්වභාවය ලැබුණා නම් ඒකට කිව්වා සෘතවත් කියලා ඒ ටික නොදන්නාකම නිසා නොදුන්නු කම නිසාම අසෘතවත් කියන නමකුත් ලබාගෙන ඉන්න තැනට අවිද්‍යාව ක්‍රියාත්මකයි. හරිද? ඒක ක්‍රියාත්මක. ශ්‍රුතවත් කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ ධර්මතා ධාතුව අහගත් සද්ධර්මය අහුවා යන ගණට යනවා. මොකද ඔය ටික නැතිනම් මොකුත් නැහැ. සම්මා දිට්ඨිය ඔය ටික දන්න එකට සද්ධර්මය අහුවා ශ්‍රුතවත් සම්මා දිට්ඨිය ඔක්කොම වචන ටික. ඔය ටික නැත්තම් අශ්‍රුතවත් මිච්ඡා දිට්ඨි අවිද්‍යාව ඔක්කොම ටික තියෙනවා. හරිද? ඔන්න ඔය ස්වභාවය නොදන්නා කම නිසා අවියාව නිසා සද්දයක් ඇස් ඉදිරි පිටට එනකොට මේ අවිද්‍යාව නිසා මොකද කරන්නේ? විද්‍යාපච්ච සංකල්ප අපි හිතනවා. ඒ හිතපු කම නිසා හිතපු කම නිසා අපිට ඒ සද්දය තුල කරත්ත සද්ද තියෙනවා රත් සද්ද තියෙනවා බස් සද්ද තියෙනවා කෝච්චි සද්ද තියෙනවා වෙඩි සද්ද තියෙනවා එතකොට ළමයි කෑ ගහන සද්ද තියෙනවා හරක් කෑ ගහන සද්ද තියෙනවා බල්ලෝ කෑ ගහන සද්ද තියෙනවා සද්දෙට ගොඩාක් ද්‍රව්‍ය කාරණා එකතු වෙලාද එතකොට බණින සද්ද තියෙනවා ප්‍රශංසා කරන සද්ද තියෙනවා නින්දාපාතාන සද්ද තියෙනවා කීර්ති ගෝසා සද්ද තියෙනවා අපිට ගොඩාක් දේවල් එකතු වෙලා. තේරුණා නේද? එතකොට දැන් ඒ සද්ද රූපයේ කන ඉදිරි පිටට එනකොටම අවිද්‍යාපච්චය සංකාර අවිද්‍යාව නිසා ඒ shabdයට කපුටෙක් කෑ ගහනහඬ මිනිසෙක් කෑ ගහනහඬ කියලා අපි හිතුවා නම් අපි හිතුවා නම් ඒ අවිද්‍යාපච්චය සංඛාරා. සංඛාරපච්චය විඥානං කියලා කියන්නේ ඊට පස්සේ කපුටගේ හඬ අහන්න ඕනේ කියන අදහසින්මයි අපි සිත උපද්දන්නේ. විපාක සිත උපද්දන්නේ නැහැ. එතකොට සිත උපදින සිත උපදින සිත නික්ලේශී තමයි. නමුත් යම් සිතක පෙරපසු දෙපැත්ත සංකලේශී වුණා. ඒකට පිරිසුදුයි කියන්නේ. එතකොට මොකද මේ වස්තුව ඇතුලේ වගේ පෙනෙන්නේ අපිට. අපිට ඒකේ මේ මේ ශුන්‍යතාවය දැනෙන්නේ එතකොට කනට ශබ්දයක් ඇහෙනවත් එක්කම කනට ශබ්දය ඇහෙනවත් එක්කම ආශ්‍රය ධර්ම අපේ මනස උපදිනවා. ඒ ආශ්‍රයයෙන් අපි මේ සද්දය අපව අරමුණු කරනවා. අපිට ඒ හින්දා ගායකයන්ගේ හඬ ගායිකාවන්ගේ හඬ අහන්න පුළුවන්. ලස්සන හඬවල් අහන්න පුළුවන්. අවලස්සන හඬවල් අහන්න පුළුවන්. එතකොට ලස්සනාව ලස්සන කියන එකත් හඬේ තියෙන්න පුළුවනි. නමුත් ලස්සන කොවුලගේ වගේ අවලස්සනයි උලමගේ වගේ කියන ඒවා වෙන්න බෑ. එතකොට ඒකනේ උලමට කැමති නැහැ කොවුලට කැමති අපිට තණ්හාව ප්‍රපංචය දෙන්න පුළුවන් ටක් ගාලා. එහෙම ගත්තාම. එතකොට දැන් මේ අවිද්‍යා ධාතුවට පින් සිද්ධ වෙන්න කන, සබ්දේ, සෝත, විඥානය කියන ධර්මතාවය ඇතුලේ අපි ඉන්නේ. එතකොට දැන් ඔන්න ප්‍රිය සද්දයට සතුටු වෙනවා. ඒක නැති වෙනා ප්‍රිය විප්‍රයෝග දුක්ඛේ නැති වෙනවා. අප්‍රිය අමනාප සද්දය එනකොට දුකයි අප්‍රිය සංපයෝග දුක්ඛය. ප්‍රිය විප්‍රයෝග දුක්ඛ සහ අප්‍රිය සංපයෝග දුක්ඛය. ඊට පස්සේ ජාතිය පිළිබඳව පවතින සද්ද, ජරාව පිළිබඳව ජරා දුක ගෙනත් දෙන සද්ද, එතකොට මරණය ගෙනත් දෙන සද්ද, මහලු බව ගෙනත් දෙන සද්ද, ලෙඩ රෝග, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාසය ගෙනත් දෙන සද්ද තමයි අපිට හම්බෙන්නේ ඕක ඇතුලේදී. ඕක ඇතුලේ තියෙන සද්ද ටික ගත්තොත් අන්තිමට තියෙන්නේ මොකද්ද? ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාසය ගෙනත් දෙන එක්ක රාගය ගෙනත් දෙන, එක්ක ද්වේෂය ගෙනත් දෙන, එක්ක මෝහය ගෙනත් දෙන සද්ද තියෙනවා අපිට. ඒ හින්දා මේ කන ශබ්දේ සෝත විඥානය කියන මේ ධර්මතා ටික ඇවිල්ලා ගන්නා ලදී කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ලෝකේට කන මුල් කාරණාව කරගෙන තියෙන මේ පරයයේදී රාග දේශ මොහ ජාති ජරා මරණ ශෝක පද දුක් දෝමන සුපායාස රැස් වෙලා තියෙන වෙන කොහෙවත් නෙමේ කන ශබ්දේ සෝත විඥානයේ සෝත සබ්ද. එතකොට සියල්ල විල ගන්නා ලදී කියලා තන්නේ වචනයකින් කියන්න පුළුවන්. හොඳට බලන්න නන්නාඳුනන කිසිවක් නොදන්න පිරිසක් මැදකට ගියාම කවදාවත් නාසපු වචනයක් ඇහුනහම ඒකට ප්‍රතිචාරයක් ප්‍රතික්‍රියාවක් නොවේදි ශබ්ද මාත්‍රයක් අපිට ඇහෙන එකට කිව්ව සුතේ සුත මතං ඇසීම ඇසීමක් පමණයි කියලා අදද සැබෑවටම කන ඉදිරිපිට නෙමෙයි සෑම සෑම වචනයකම අර්ථය බඳු. ඒබඳු වචනයක ඒබඳු શબ્දයක් කන ඉදිරිපිටට එද්දී ඒිට මෙහා රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන කියන ටික ගත්. මේ ඔක්කොම අවිද්‍යා ප්‍රත්‍යයෙන් මනස එකතු වෙච්ච සංස්කාර. ඉතින් තව ප්‍රශ්නයක් කියන්න වෙනවා. Mm-hmm. හැම වෙලාවෙම බුදුජානන් වහන්සේ සේවනයේ කටයුතු කරන කටයුතු කියලා ආයතන දෙකට බෙදා ගන්න කියලා කියන්නේ අපි කියමු කට්ටිය කිය එතකොට බණ ඇහිමත් අවිද්‍යාව ප්‍රත්‍යෙන්ද කියලා. ඒ බණ වචන තේරෙනවනේ. ඒ කන ඉදිරි පිටට එන්නේ ශබ්ද මාත්‍රයක්. ශබ්ද මාත්‍රයක්. ඒබඳු සද්ද මාත්‍රයක් එද්දි දැන් අපිට තේරෙනවානේ මානසින් යමක් එකතු නොකොට ඒක තේරෙන්න විදියක් නැහැ කියන එකනේ. එතකොට මෙතනදී තමයි අපිට සම්මා සංකප්ප සහ මිච්ඡා සංකප්ප කියන ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ යම් ධර්මයක් මනසින් එකතු කරනකොට නූපන් ආශ්‍රව ධර්ම උපදීනම් උපන් ආශ්‍රව ධර්ම වැඩි නම් ඒබඳු දේ එකතු කරන්න එපා. යම් ධර්මයක් එකතු කරන නූපං ආශ්‍රය ධර්ම නූපදී නම් නූපං ආශ්‍රය ධර්ම ප්‍රහින වෙන නිබඳ දෙයක් එකතු කරන්න. තණ්හාන් නිස්සහය තණ්හම් පහතබ්බා. ආහාරං නිස්සහය ආහාරං පහතබ්බා කියලා න්‍යායක් තියෙනවා. තණ්හාවට හැදුණු ආයතන ටික උදව් කරගෙනම තණ්හාව නැසන්ට වෙනවා. දැනට නිබඳ ධර්මතාවයක් ඇති වෙන සබ්දයක් හම්බෙන තැනක ඒ සබ්දයට තමන් යමක් හිතනකොට ආශ්‍රව දුර වෙයි නම් ඒ විදිහට හිතලා ඒ සබ්දය දැනගන්න. ඊගාවට උඩට යනකොට හොඳට තේරෙනවා ඒ shabdයේ කන ඉදිරිපිටට එනකොට ඒකට යමක් අපි හිතලා දැනගත්තොත් අපි හිතලා දැනගත්තා මිසක හිතපු එක shabdයට අයිති නෑ කියන නුවණ බෙදෙන දවසක් එනවා. ඒක කවදාවත් එකතු වෙන්නේ නෑමමයි. ඒ එකතු වෙන්නේ නැති බව දැක දැන ගනිමින් ඒකට හිතනවා නම් ඒකම ඒකේ සම්මාදිට්ඨිය. අද අපි ඇහෙන දෙයටමන හිතන්නේ. ඒකම ඒකේ අවිද්‍යාව. මේ හිත අපි කියමු කපුටෙක්ගේ සද්දේ කියලා හිතුවනම් සද්දය කියන එක කිසිම භාෂාවක් නොතේරෙන මට්ටමේ සද්දේ අනිකක්මයි කපුට කියලා ඒ සද්දය එහෙමත් එක්කම ඒ සද්දේ යථාභූත ස්වභාවය නොදන්නාකම නිසා කපුට කියලා හිතලා අපි දැනගත්ත නේද කියලා දකිනවත් එකම තමන්ගේ මනෝමය චිත්‍රයේ සද්දයෙන් ඉන්නුත් සද්දේ මනෝමය චිත්‍රයෙන් තුෙන් යනවා. ඒ සිද්ධාන්තය දැකීම සම්මාදිට්ඨිය. කියන එක දැනගන්න එහෙම නුවණින් දැනගෙන සද්දේ උදව් කරගෙන බණ අහන්න, රූපේ උදව් කරගෙන පණ පොත් බලන්න පුළුවන් කියන එක තේරුම් කරගන්න. නැත්නම් ඊගාට හිතයි සද්දේ ඔය මගේ මට්ටමක් නම් එහෙනම් අහුඳුනේ බලහන්නත් බෑනේ කියලා. මොකද ඈ ඕනේ ගැට ගන්න මොකද මිදීමේ මග වෙනුවට හොයන්නේ කොතනින්ද සසරට පයින්නේ කියන දැනගන්නේ. එතකොට එතකොට යම් දවසකදී ඔන්න ඔය ශබ්දයේ යථාභූත ස්වභාවයට ආපු දවසටයි කන මුල් කාරණාව කරගෙන තියෙන පర్యాయ පෙන්වන්නේ සබ්බම් බික්කේ ආදිත්තං. ඒ ඇහෙන කපුටන්ගේ සද්ද හරකුන්ගේ සද්ද කරත්ත සද්ද කියලා ගත්තොත් හොඳේ කී ඇලුනත් නරක දේ ගැටුනත් එහෙම නැතු උපේක්ෂා සාගත එකක් තිබුණත් තව කෙනෙක්ගේ සද්දයක් සිහි කළ සසලට අරගෙන යන්න පුළුවන් මෝහය මෝහය හෝ ඒක තියෙනවා. ඒ හින්දා ජාති ජරා මරණ හිස් නෑ ඒ අරමුණු උපේක්ෂා සාගත උනත් ජාති ජරා මරණ Tamanට උරුම කළ දෙන්න පුළුවන් වටපිටාවක් තුල මේ මට්ටම තියෙන හින්දා කන මුල් කාරණාව කරගෙන පවතින ඒ පරියාය පෙන්වනවා සියල්ල ඇවිල්ලා ගන්නවාලදී කියලා. එතකොට අන්න අර ශබ්ද මාත්‍රයක් සුත්තේ සුත්තමත්තන් කියපුදන්ට මනස ගත්ත දවසටයි සියල්ල ඇවිල්ලා ගන්නවාලදී කියලා පෙනෙන්නේ. ඊට පස්සේ සුතේ සුතමත්තන් කියලා දකින මට්ටමට ගන්ඳ අපිට වැඩ පිළිවෙලක් තියෙනවා සීලයක පිළිහිටලා සමත කමඨහනකින් හිත වඩමින් මෙන්න මේ ශබ්ද රූපයේ ශබ්ද රූපයක් හැටියට දකින මට්ටමට හිත තබලා නැවත නැවත ඊට උත්සාහවත් වෙලා ඒ ඒ මාර්ගයේම ඒ දර්ශනයම ප්‍රගුණ කිරීමෙන් ඒ මට්ටම තහවුරු කරගන්න පුළුවන් හැබැයි අපේ ප්‍රපංච වැඩි නම් නීවරණ රළු වැඩි නැහැ. කියන්නේ කනට ඇහෙන ශබ්දය ඇත්තම වෙලා නම් බැන්නම වෙලා නම් ප්‍රශංසා කළම වෙලා නම් කෙනෙක්ම කතා කරන දේ වෙලා නම් ශබ්දයේ ඇහෙන ශබ්දය තුල ඇති රාග දේශ මොහ අඩු කරන්න වෙනම කෘත්‍යයක් කරන්න වෙලා. ඒකට කියව පූර්ව භාග ප්‍රතිපදාව කියලා. සීලයක පිහිටලා හිත වඩමින් ඒකට තියෙන මේ සවිඥානික කයම නැත්නම් මේ නාම රූප දෙකම බලන්න. මේ බලනකොට නීවරණ ධර්ම අඩු වෙනවා. නීවරණ ධර්ම අඩු වෙනකොට කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ඇහෙන ශබ්දය තුල ඇලි ඇලිච්චකම ඒ ශබ්දේ ශබ්ද රූපය අරඹය ගැටිච්චකම ඒකේ රැවටෙනකම අඩුයි. පුද්ගල භාවය අඩුයි. දේවල් කාරණා අඩුයි. ඒ බලය අඩු වෙනවා. තවදුරටත් කරන්න එහෙම කලද්දි කරද්දි කරද්දි කරද්දි නාම ඒ කියන්නේ සීලයක පිළිපදලා හිත වඩමින් නාම රූප දෙක බලද්දි නීවරණ ධර්ම දුරු වෙනවා. දුරු වුණාම දුරු වෙච්ච නිසා ප්‍රමෝදය ප්‍රමෝදය නිසා ප්‍රීතිය ප්‍රීතිය නිසා පස්සද්ධි පස්සද්ධි නිසා සැපේ සැපේ නිසා හිත සමාධිය අන්නේ සමාධිගත මනසට සුති කවදාවත්ම ඇහෙන දෙයට හිතන්න බෑ හිතන දේ අහන්න බෑ. අපි හිතලමයි හිතන්නේ, හිතලමයි කියන්නේ, හිතලමයි කරන්නේ. ඇහෙන දේ ආරම්භය සද්දපච්චය සංඛාරා නන්නේ. අවිද්‍යාපච්චය සංඛාරා වුණොත් ඒ සද්දේ ඇත්ත නොදන්නා කම නිසාම කෙනෙක් සද්දේ ආරම්භය සිතින් කියින් කියින් කරයි මිසක ඒක සද්දේ ඇත්ත නොදන්නා කම නිසා සිතින් තමන්ගේ මනසේ ඇතිවෙච්ච සිතින් කියින් කියින් අවිද්‍යාපච්ච සංකාරා කියලාම දකිනවා මිසක සද්දපච්චය සංඛාරා නැහැ. ඉතින් වෙලාවක. සද්දය කෙලින්ම කර්මයට සම්බන්ධ වුණොත් ගොඩ යන්න බෑ. එහෙනම් රහතන් වහන්සේලා විද්‍යමාන නැහැ මේ ලෝකේ. ඒ නිසා හැම වෙලාවෙම අවිද්‍යාව සසරට යන දොරටුව හැටියට හැම වෙලාවෙම පවතිනවා. විද්‍යාව නිවලට යන දොරටුව හැටියට පවතිනවා. අවිද්‍යාව වෙනුවට විද්‍යාව උපදලා සසරෙන් මිදෙන්නත් විද්‍යාව වෙනුවට අවිද්‍යාව උපදලා සසරට යන්නත් පුළුවන්කම තියෙනවා. විද්‍යාව හා අවිද්‍යාව මත පදනම් වෙලා නිවන සහ සසර තියෙනවා මිසක ශබ්දය මත පදනම් වෙලා නිවන හෝ සසර තියෙනවා නෙමෙයි. ශබ්දය කියන එක ආශ්‍රව වලට නීවරණ වලට සසරට හිතේසී නම් ඇයි ඒ ශබ්දය නිවනට හිතේසී සම්මාදිට්ඨියට හිතේසී මේ ඉන්ද්‍රිය බුද්ධංග බල ධර්මයන්ට හිතේසී කියන්නේ බැරි. කියන්නේ නැත්තේ. එහෙම කියන්න වෙනවා හැමදාම. හැම වෙලාවෙම ඒ වස්තුන්ගේ පැත්තෙන් ගන්න එපා. ආශ්‍රව උපාදානය නීවරණ කියන ධර්මයන්ට සාපේක්ෂව මේවා හිතයි. සාසෝයි උපාදානීයයි සංයෝජනීයයි. එතකොට ගුණධම් වඩා ගන්නකොට ධර්මය හැසිරෙනකොට ඒකටත් උපකාර වෙනවා. ඒ හින්දා මේ වස්තු කෙලෙස් වලට විතරක් එහෙම නෙමෙයි. කිසිම වෙලාවක ස්කන්ධ ටිකට ආසව සාසව උපාදාන නිය කියලා කියන්නේ ඒ වස්තු නිසා හටගත්තු හින්දා නෙමෙයි. ආශ්‍රව උපාදානයේ වගේ කෙලස් ටික තියෙන්නේ ආපහු ස්කන්ධ ටික නඹුරු කරලා. ඒ හින්දා ඒ කෙලස් දිහා බලලා ආසවයි උපාදානීය සංයෝජනීයයි කියනවා. රූපයේ මුල් කාරණාව කරගෙන පහළ වෙන සිහිනුවන දෙක ආපහු රූපෙ පැත්තට නැඹුරු වෙලා නැති නිසා ධම්මනීයයි සම්මා දිට්ඨිනීයයි කියලා කියන්න වෙන්නේ නැහැ. එයි මේ සම්මා දිට්ඨියෙන් ආපහු රූපෙ නැඹුරු රූපයේ ඇත්ත දැකීමෙන් උපදින සම්මා දිට්ඨිය රූපෙ මිදීම පිණිස පවතින නිසා. එතකොට රූපයේ ඇත්ත නොදන්නාකම නිසා ඇතිවෙන කෙලෙසිය ආපහු රූපෙට නැඹුරු වෙලා තියෙන නිසා කෙලෙසිය නීයෙන් කතා කරන්න වෙනවා. තේරෙනවද කියන්නේ? ඒ කතා කළේ ස්කන්ධයන්ගේ පැත්තෙන් බලලා හැම නෙමෙයි මනස පැත්තෙන් බලලා. මොකද කෙලෙස් ඕගනීයයි යෝගනීයයි නීවරණීයයි කියලා මනස පැත්තෙන් කතා කරනවා නම් ඇයි සම්මාදිට්ඨි නියයි කියලා කිව්වේ නැත්te කියන එක කියයි කියන එකයි මම අරම කිව්වේ. මොකද සම්මාදිට්ඨි රූපයත් දකිනෙන් උපදින සම්මාදිට්ඨිය ආපහු රූපෙට ඇඹුරු වෙලා නැති නිසා ආපස්සට යන්නේ නැති නිසා ඒකට කියන්න බෑ එහෙම. ඒක අනිත් පැත්තට හැරෙන නිසා මේ කෙලෙසේ ඒ රූපේ නිසාම ඇත්ත නොදන්නා කම නිසාම හටගන්න කෙලෙසේ ආපහු රූපෙට නඹුරු වෙලා තියෙනකොට කියන්න වෙනවා එහෙම. නීය ප්‍රත්‍ය. නීය ප්‍රත්‍ය. කියන කාරණාව ගැනයි මතක් කළේ. මොකද නැත්තම් අර විදිහට කිව්වොත් ඇයි මෙහෙම වෙන්නේ නැති කියලා තර්ක කරනෝනේ. එතකොට යම් වෙලාවකදී ශබ්දය කියන එක සුතේ සුතමත්තං කියන මට්ටමටපත් වුනහම එදාට මෙබඳු ශබ්ද මාත්‍රය කන ඉදිරිපිටට එද්දී පුතා මල දුක දුව මල දුක අම්මා මල දුක තාත්තා මල දුක කොච්චර විඳින්නද කියලා කලකිරෙන එදාටයි මෙහෙම ඉන්නකොට අම්මා මලා කියලා සද්ද මාත්‍රයක් එන්නේ. කන ඉදිරිපිට එන්නේ සද්ද රූප මාත්‍රයක්. අම්මා මල දුක මනෝමයෙන් හදාගෙන මේ සද්ද රූපේ පිරිසිදු නොදන්නා කම නිසා ජරා මරණට හේතුව කර්ම රැස් කරගෙන අවිද්‍යාවපත්යෙන්. නමුත් ඒකත් නොදන්නා කම නිසා මව් මල දුක මේ සද්දය මුල් කරගෙන මව් මල දුක පියා මල දුක සහෝදරය සහෝදරී මල දුක විඳලා ඇති අනන්ත පරිමාණයි. කිසිදු සම්බන්ධයක් නැති ශබ්ද මාත්‍රයක් ඇස ඉදිරිපිටට මේ කන ඉදිරිපිටට එන්නේ. ඒ ඇත්ත දකිනකොට එදාට අයියා මේ ශබ්දේ කලකිරෙන කන මේ ඇත්ත නොදන්නා කම නිසා මේ කන මේ ශබ්දයෙන් කොච්චරනම් දුක් විඳලා ඇද්ද කියන නුවණක් එනවා. අද එහෙම නැත්තත් ඒ ධර්මතාවය ගැන කලකිරෙනවා. මේ සිද්ධිය මෙයා පොඩි නෑ මෙයා ලේසි කෙනෙක් නෙමෙයි මේ ඇත්ත නොදන්නාකම කියන ධර්මතාවය හරස් වෙලා තියෙනවා. ඇත්ත නොදන්නාකම නිසා මෙයාගෙන් විඳලා තියෙන දුක නම් ලේසි නෑ. කියලා කලකිරලා නොඇවිලා මිදෙන දවසක් එනවා. මිදුනහම මිදුනා කියන නුවණ පහළ වෙනවා කියන જાති ප්‍රතිසිතම් භක්මචරියන් අන්න දැන් සීල සමාධි ප්‍රඥා කිය ත්‍රි ශික්ෂාව పూర్ව භාග ප්‍රතිපදාව නීවරණ දුරු කර අඩු කරගන්න කියලා වැඩුවනම් ඊට පස්සේ ප්‍රීති ප්‍රමෝදීය ප්‍රීතිය පසදිය කියලා එතන ඉඳලා ඉන්ද්‍රිය බල බුද්ධංග ධර්ම වඩලා සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩුවා නම් ඒ සඳහායි ඉක්මුණා නම් මේ ප්‍රතිපදාව ඉවරයි. උස්තම් භ්‍රමචරියම් භ්‍රමචරියාව රසනිම වන ලදී. කතං කරණියං කල යුත්ත කළා. නාපරං ඉත්තත්තාය මත්ය කටයුත්තක් නැහැ. කියන නුවණ පහළ වෙනවා. ශබ්ද මාත්‍රයක් විතරයි ඇහෙනකොට පෙරපසු සම්පූර්ණ ශුන්්‍යතාවයක්. තමන්ට හිතලම ආර්ය ශුන්්‍යතාවයේ ඉන්න නිසාම ඉබේ කියවෙන්නේ නැහැ හිතලා නුවණින්ම ඕනේ වචනයක් කියන්න පුළුවන්. ඒිට මෙහා ලෝකෙ කිසි කෙනෙකුට තමන්ට තමන්ව පාලනේ නැහනේ. ඇයි මේ කෙලෙස් නිසා? ඇහෙන දෙයටම කියන නිසායි පාලනේ නැත්තේ. කියන දේ ඇහෙන දෙයටම නිසායි පාලනේ නැත්තේ. ඇහෙන එක වෙනමම එකක් වුණාම හොඳටද කතා කරන්නේ නරකටද නරක නම් වෙන්නේම නැහැ. මොකද එහෙම ධර්මතාවයක් නැති නිසා මොන විදියටද කතා කරන්න ඕනේ මොන ආකාරයටද කතා කරන්න ඕනේ කියන එක බලලා දැකලා සිහි ඇතුව නුවණ ඇතුවම කතා කරනවා. මොකද තමන්ගේ මනසින්ම හිතලයි මනසින්මයි කියන්නේ කරන්නේ කියන තැනකම ඥාන දර්ශනයකින්මයි සම්පූර්ණ මේ ඇහෙන සිද්ධියෙන් මේ ටික වෙනම එකක්. ඒකයි හොඳට බලන්න කන පුරාණ කර්ම කන ශබ්ද සෝත විඤ්ඤාණ පුරාණ කර්ම ඔච්චරමයි. නව කර්මයන්ගේ ලක්ෂණ මොකද? වර්තමාන සිතින් ජීින් කිරීමක් තියෙන මේ නව කර්ම. ඇහ රූප චක්කු විඤ්ඤාණ මේ පුරාණ කර්මයි. ඇහැ රූපේ පුරාණ කර්මය. නව කර්මයන්ගේ ස්වභාවය මොකද්ද? සිතින් කියින් කිරින්. ඇහැට පෙනෙන දේ රන්ටු දී මුතුමනි කියලා හිතනවා මේ නව කර්ම ටික. කනට ඇහෙන දේ ශබ්ද මාත්‍රයක් විතරයි. බල්ලන්ගේ ශබ්ද, කරත්තොල ශබ්ද, හරකුන්ගේ ශබ්ද, සිංහයන්ගේ ශබ්ද සිතින් කියින් කිරින් නව කර්ම. හොඳට ස්පර්ශ ආයතන හය දකින්න වෙනමම. ඊට පස්සේ නව කර්ම ටික තේරුම් ගත්ත හැකියි. එතකොට තේත දිවට ශරීරයට මුතේටත් ওই විදිහට දකින්ද ඈ චතත් ওই විදිහට දකින්ද ගඳ සුවඳ දැනෙන දේ දැනීමක් විතරමයි රස දැනෙන දේ දැනීමක් විතරමයි කායට දැනෙන දේ දැනීමක් විතරයි ඒවල ද්‍රව්‍ය කාරණා එකතු කරගන්න එපා උපතින්ම ඇස් නොපෙනෙන જાති අන්ධ කෙනෙකුගේ දිවට රස ටිකක් තිබු ලුණු රාහන ලුණුනා ලුණු තිත්තනන් තිත්ත ඇඹුල්නම් ඇඹුල් පෙන් රහන් රහ දැනේ. ඒ රසයට සුදු පාට සීනි කැට වගේ සුදු පාට ලුණු කැට වගේ ඈ එතකොට අඹ ගෙඩියක් වගේ ඇඹුල් ගොරක වගේ ඇඹුල් කියලා ඒ රසට ගොරක ඇඹුල් සීනි කැට එහෙම නැහැ ඈ එතකොට ඔව් ඇඹුල් වුණාට කම රස ඇඹුල් එහෙම කියද්දි ಜಾති ඇඳ කෙනා දිහා මං කිව්වේ බලන්න කියලා එයා හැම කිව්වත් එයාගේ මනසේ අපිට වගේ සුදු පාට කැට තියෙන චිත්‍රයක් තියනවාද කියලා බලන්න. ಜಾති ඇඳ කෙනාට එයා අඹ වගේ ගොරක වගේ අඹුල් කිව්වට කළු පාට නැමෙච්ච අණ්ඩක් වෙච්ච අඳු ටිකක් එයාගේ මනසේ ඒ රසත් එක්ක එහෙම චිත්‍රයක් එයිද? එහෙම නැහැ. එයාට ඒ රසය සිහි කළ හොයාගෙන යන වස්තු හම්බෙයිද කියලා බලන්න. එහෙම නැහැ. අවශ්‍ය වෙන රසය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ රසය විඳිද්දී නැවත මනසේ නිමිත්තක් ගැට ගැහුනොත් මේ රසය හොයාගෙන යන්න පුළුවන් විදිහට එතනයි දෝෂය තියෙන්නේ. රසය නෙමෙයි දෝෂය තියෙන්නේ. දිව රසටවත් රස දිවටව සංයෝජනයක් නෙමෙයි. මේ දෙන නිසා පවතින තණ්හාවක් තියෙනවා නම් ඒකයි ඒක සංයෝජනය. ගොර කණ්ඩක් තියෙනවා නම් හිතට පේන කළු පාට ඕකයි ඒක සංයෝජනය. රස ඉවරුණාට දිව නිරුද්ධ වුණාට ජීව විඥාන නිරුද්ධ වුණාට ගොරක අණ්ඩ නිරුද්ධ නැතිනම් ඒ කියන්නේ සසරට යනවාමයි දිව හදා ගන්න. රස උපද්දවා ගන්න තියෙන හේතු ඇයි ඒ තියෙන්නේ. ඒ විදිහට කයටත් එහෙමයි ගැටෙන පොට්ටබ්බේ ආරම්භය ගුදු හෝ රළු හෝ ස්පර්ශයක් දැනෙයි. අතක් වැදුනා කකුලක් වැදුනා පුටු වැදුනා ගහ කැප්පුණා කියලා වචනත් කිව්වට ඇස් තියෙන කෙනෙකුට එනේ චිත්‍ර නිමිති තියනවාද කියලා බලන්න උපතින් මන්ද කෙනෙකුගේ ඇඟට ඇඟේ හැපුණාම හැපීම නෙමේ දෝෂේ කය පොට්ටබ්බේට පොට්ටබ්බේ කයට සංයෝජන නෙමේ දෙන්න නිසා පොතින් චන්දරාගයක් තියෙනවනේ චන්දරාගයක් තියෙනවනේ කියන්නේ චන්දරාගයක් උපද්දවා ගන්න පුළුවන්කම තියෙන චන්දරාගයක් තියෙනවා කියන එක දකින්න අපි චන්දරාගයේ තියෙනවා නම් කියලා හිතන්නේ ඒ වෙලාවට කැමැත්ත තියෙනවා නම් වගේ තැනකින්නේ කැමැත්ත තිබුණේ වේවා කැමැත්ත උපදවා ගන්න පුළුවන්කම තිබුණේ වේවා චන්දරාගයේ තිබුණා යන ගණන්ටයි යන්නේ කියන එක දකින්න. Tamanට ඒ දැනුණු ස්පර්ශය අරබය නිමිත්තක් තියෙනම් ඒ නිමිත්ත අර්ධය දැන් චන්ද්‍රාගයක් නෑ නමුත් ඒ නිමිත්ත සීකල කවු කොයි වෙලාවක හෝ මරණාසන්න මොහොතේ හෝ චන්ද්‍රාගය යෙදෙන්න පුළුවන්කම ඒකේ තියෙනවා ඒ චන්දරාගය තියෙනවා. ඒකයි ඒකේ සංයෝජනය කියන එක හොඳට දකින්න. ඈ උපාදිනෝ උපාදිනෝ කියන තැනක. එතකොට ඒ මට්ටම දිවට නාසයට ශරීරයට හම්බ වෙද්දී ඉබඳු ඇත්තක් තියෙන තැනක අපිට කේක් කැල්ලේ රහ බලන්න පුළුවන් නම් ලුණු ටිකේ සීනි ටිකේ රහ බලන්න පුළුවන් කියලා අර සුදු පාට ඇහැට පෙනෙන කැට කැට ටික නැවෙනවා නම් මෙන්න මේවා දකින්න සම්පූර්ණ ලෝකයේ ඇතුලේ ගොඩ ඇතුලේ කියලා. එතකොට නොපිච්චින්න බෑ. යම් දවසකදී මෙන්න මේ ලෝක කෙලවරට නැත්තම් මේ ස්පර්ශ ආයතනයේ තියෙන තැනට ආපුවාමයි තකෙන්නේ. ඒ වගේමයි මනසට හිතට හිතට දැනෙන රූපය තුල සිතින් සිතුවිල්ලක්ම ඉපද්දුවා කියන එක වෙනුවට සිතින් සිතුවිල්ලක්ම වේදනා සංඥා සංකාර කියන විතර්ක මාත්‍රයක් උපද්දපේක ධම්ම සංඥා මාත්‍රයක් පවතින එක චිත්තජ රූප මාත්‍රයක් පවතින එක තමයි ඔක ඇත්ත හීනෙන් අපිට පෙනෙන රූප තියෙන හැබැයි නැගිටලා හීනෙන් පෙනෙච්ච රූප වල හැබැයි නැගිටලා මොකද්ද කරන්න පුළුවන් අපිට සිහි කරන්න විතරයි පුළුවන්. නමුත් ඒකෙන් අපේ ජීවිතයට වැඩක් ගත්තා කියලා ඒ රූපේ. බෑ. හිතට දැන්ද සිහි වෙන හැම රූපයකම යථාර්ථය බඳුයි. හිතට සිහි වෙන හැම රූපයකම යථාර්ථය බඳුයි. ඒ බඳු රූපයක් හිතට එද්දී අම්මා සිහි වුණා, තාත්තා සිහි වුණා, ගෙදර සිහි වුණා, රත්තරන් රිදි සිහි වුණා කියලා ඒ තුල සජීවී වෙලා තියෙන බවක් තියෙනවනේ මේ දකින්ද ගිනි කොට ඇතුලේ. ඒ ඔක්කොම අවිද්‍යාවපත්තෙන්. ආපෝ ගිල්ල තියෙනවා. එතකොට යම් දවසකදී අර මුත මුතේ මුත මත්තම් විඤ්ඤාත විඤ්ඤාත මත්තම් කියපු මට්ටමට ආපු දවසටයි අපි අර ගිනිගොඩෙන් එළියට ආව වෙන්නේ. එහෙම වෙන්න නම් සීලයක පිළිපදලා සමාධි වඩමින් රළු මට්ටමේ නාම රූප දෙක විදර්ශනා කළ නීවරණ ධර්ම අඩු කරගන්න. එහෙම නැතිනම් විදර්ශනා නොකලත් සමත කමඨහනක් විතරක් බොහෝ කොට භාවිතා කරලා නීවරණ ධර්ම අඩු කරගෙන මේ නුවණක් තියෙන කෙනාට කෙලින්ම මේ මට්ටමේ මේ යථාභූත ස්වභාවයකට හිත තබා ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. එතකොට සමත පූර්වංගම විදර්ශනා. විදර්ශනා පූර්වංගම සමතේ කියලා සමතේ වඩලා ওই විදිහට විදර්ශනා කළා අපමාර්ගයට හරවන ක්‍රමයකුත් තියෙනවා. එතකොට සමත විදර්ශනා යුගනද්දේ කියලා ක්‍රමයකුත් තියෙනවා. ඔය ඕන විදිහකටම කරන්න පුළුවනි. තේරුම් කරගන්න කවදාම හරි දවසක මේ සසරෙන් අපි මිදෙන්නේ මෙන්න මේ ලෝකේ කෙලවරට ගිය දවසට නැතිනම් ස්පර්ශ ආයතන හයම ඇවිල්ල ගන්නා ලද්දා කැටිට පෙනෙන මානසික මට්ටමක් ඇති වෙච්ච දවසටයි කලකිරලා නොවෙලා මේ ලෝකෙන් මේ සසරෙන් මිදෙන්නේ ස්පර්ශ ආයතන හය ගිනිගත් සියල්ල සීලා කරන ගිනිගත් දෙයක් හැටියට පෙනෙන්නේ මෙන්න මේ යතහ භූත ඥාන දර්ශනයේ ළඹ සිටි කෙනාටයි. ඒ යතහ භූත ඥාන දර්ශනය එළඹ සිටින සමාධිය තියෙන්නට ඕනේ. සමාධිය ගන්නට නම් සැපේ තියෙන්නට ඕනේ. සැපේ ඇති වෙන්නට නම් පස්වදිය තියෙන්නට ඕනේ. පස්වදිය තියෙන්නට නම් ප්‍රීතිය තියෙන්නට ප්‍රීතිය ඇති නම් ප්‍රමෝදය තියෙන්නට ඕනේ. ප්‍රමෝදය තියෙන්න නම් නීවරණ දුරු වෙන්නට ඕනේ. නීවරණ දුරු වෙන්නට නම් විදර්ශනා ඥානය තියෙන්නට ඕනේ නාම රූප ධර්ම පිළිසින් දැකීම හොකුමන ආකාරයක එහෙම ඒ නුවණ ගන්නට නම් චිත්ත සමතය තියෙනවා සමතය ගන්නට නම් සීලය තියෙන්නට ඕනේ එතකොට සීලය ඇති කරගන්න නම් ඉන්ද්‍රිය සංවරයේ භෝජනේ පමණ දැන ගැනීම නිදි දිරු කිරීම සති සම්පජන්‍ය ආදී උපකාරක ධර්ම ටික තියෙන්නට ඕනේ මේ උපකාරක ධර්ම ටිකේ පිළිහිලා සීලය පිළිටන්න සීලයක පිහිටලා සමතකමටනකින් හිත වඩන්න සමතකමටනකින් හිත වඩමින් නුවණින් විදර්ශනා කරන්න ඒ ටික කිරීම නිසා කළාම ওই ටික ඔක්කොම එකට එකතු කළා කටි කළා යෝනිසෝ මනසිකාරය යන ගණයට යනවා යෝනිසෝ මනසිකාරය නිසා ප්‍රමෝදය ප්‍රමෝදය නිසා ප්‍රීතිය ප්‍රීතිය නිසා පස්සද්ධිය පස්සද්ධිය නිසා සැපේ සැපේ නිසා සමාධිය සමාධිය නිසා ඇත්ත ඇති දකින්නවා ඇත්ත ඇති දකින්නවා කියන්නේ දිත්තේ දිත්ත මතන් සුති සුත මතන් මුතේ මුත මතන් විඤ්ඤාතේ විඤ්ඤාත මතන් කියන මට මේ ඇත්ත දැකම නිසා කලකිරලා නොවැළලා මිදෙනවා මිදුනහම මිදුනා කියන නෝන පහළ වෙනවා. ඒකට කියන අනුපාදා පරිනිර්වාණය, ක්ලේශ පරිනිර්වාණය කියලා මතක් කරනවා. සෝපදිසිස නිබ්බාණය කියලා මතක් කරනවා. ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේ කියලා කියනවා කියලාත් මතක් කරනවා. යම් දවසකදී ඒ කියන්නේ ගුරුබර බහ තිබුවා. ගුරුබර බහ තිබුවා කියන්නේ ඇහැට පෙනෙන රූපය ඇතුලේ පංච උපාදාන ස්කන්ධ දුකක් තියෙනවා නේද? රාන් රිදී මුතුමැණි ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස් උපායාසයෙන් එන දුකක් තියෙනවා ඒ ටික සම්පූර්ණයෙන්ම මෙදුන ගුරුබර බහ තිබුවා ස්කන්ධ මාත්‍රික බරපමණක් ජීවිත මාත්‍රික බරපමණක් විතරයි එතකොට මෙපමණකින් එක ශෝප දිසෙස නිබ්බාන කියේ ඇහැයි පිට පොත්ත විතරයි කියන්නේ මුකුත් නැහැ රූපේ පිට පොත්ත විතරයි තියෙන්නේ උඩින් පොත්තකින් විතරයි ජීවත් වෙන්නේ ඇතුළ ඔක්කොම හාරලා දාලා අයින් කළා ආදී. කන පිට පොත්තකින් විතරයි ශබ්දේ නැවත පිට පොත්තෙන් විතරයි ජීවත් වෙන්නේ. ඒකේ තුවාල වෙන්න කුණු වෙන්න නරක් වෙන්න එහෙම මුකුත් සරීර නැහැ ඒකේ. ඈ නාසයේ පිට පොත්තෙන් ජීවමේ ගන්ධයේ පිට පොත්තෙන් රසයේ පිට පොත්තෙන් දිවේ පිට පොත්තෙන් විතරයි ජීවත් වෙන්නේ. ඔක්කොම ඇතුළත හරලා අයින් කළා. මෙන්න මේ මට්ටමට කිව්වා සෝපදිශේෂ. ඒ ඇහැ රූප කන ශබ්ද කියන ටිකෙත් ආයු සම්පතියක් තියෙනවා. ඒ ආයුෂ ඉවර වෙච්ච දවසට ඒ ටිකක් නැති වෙනවා. එතකොට අනුපදිශේෂ පරිණිරවාණය කියනවා. පහනක් තෙල් තිරේ ඉවර වෙලා යම්සේ නිවෙන්නේද ඒ වගේ කර්ම ආයු ඉවර වෙලා ඒ ජීවිත සම්පතිය අවසන් වෙනවා. එතකොට පිරුණු රහතන් වහන්සේ පිරුණුවන් පැවා කියලා කියනවා. අපිට පුද්ගලයෙක් පිරුණම් පෑවා කියන තැනක දුක් වූ ස්කන්ධ ටික නිරුද්ධ වුණා. ඇහැ රූප චක්කු විඥාන කියන ප්‍රත්‍යයෙන් හටගත ධර්මතාව ටික ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියන තැනකින් පැවතුනේ. ඒ ධර්මතාව ටිකට සිහිනුවන ඇතුව සිහිනුවනින් යුක්ත මේ ධර්මතාව ටික ඇතුව පවතින පැවැත්මක් උනේ. ඒ පැවැත්ම නිරුද්ධ වුණා. ඒකද කියනවා පිරුණම් පෑවා කියලා. හැබැයි කලම ඒ ජීවිතේ පුරුදු දක්වලායි තිබුණේ. කලම ඒ ජීවිතය සියුම්ම සියුම් සිවියක් මට්ටමට ජීවිතයපත් වෙලා තිබුණේ. ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, බැඳෙන්නේ නැති ජීවිතයක් අහසේ පහ වෙන, හුළඟ පහ වෙන, ලෙලදෙන කුඩියක් බවට පත් වෙලා ඒ ජීවිතය තිබුණේ. ඒ ජීවිතේ දුකක් වෙන කිසිම තැනක් කිසිම තැනක් තිබුණේ ඒ මට්ටමටපත් වෙච්ච ස්කන්ධ ටිකේ ගුරුබර බහ තබපු ස්කන්ධ පැමිණි දුක පමණක් පැමිණි බර පමණක් කුසලතුව ඒ ජීවිතයේදී ඒ පහනද නෙවුනා යන ගණයට නොපැමිණි බර උහුලන්නේ නම් එතකොට කියන්නේ පැමිණි බර නොහුලන්නේ නම් නොපැමිණි බර උහුලනවා නම් ඒකත් මෝඩකම කියනවා ඒ කියන්නේ සායිති නැති බරක් උහුලනවා නම් ඒකත් මෝඩකම උරුම වෙච්ච බරක් තියෙනවා නම් ඒක නොහුලනවා නම් ඒකත් මෝඩකම ඒ කියන්නේ පෙර කර්මයට හටගත ජීවිතේ සිහියතු නුවණැතුව පවත්වන්න නැතුව අකාලේ මැරෙන්න හදනවනම් ඒකත් අනුනකමක් කියනවා. නොකමිනි බරෝ හුලනවා ඒ ස්කන්ධ පරිහරණයට උපාදානයක් උපතු කරගෙන ගෙවල් දුරවල් යාන වාහන ඉදකඩ මිල මුදල් දූ දරුවෝ කියලා කන්දක් ගොඩ ගහගෙන නොපමණු බරකු කරේ තියාගෙන දෙකට තුනට නැමිල සැරයටකුත් අරගෙන නිකන් නෙමෙයි කොන් අර බඩු පොඩිය කොන්දෝඩින් තියාගත්තම හොඳටම නැමිලා ඇරමිටියකුත් අරගෙන උස්සගෙන යන මට්ටමට කියනවා Tamanට නොපෙමිනි බර උහුලනවා. ඒ කියන්නේ මේ මේ පෙමිනි බර උහුලන එක ධර්මතාවය. Tamanට අදාළ නැති බරත් උහුලනවා. ලෝකෙ ගොඩාක් නොපෙමිනි බර Tamanට අයිති නැති බර කරගහගෙන ගිහිලා දුක් විඳිනවා. ඒ හින්දා යම් කිසි කෙනෙක් පැමිණි බර උහුලනවා නම් Tamanට අයිති නැති බර උහුලන්න නැත්නම් ඒ ජීවිතය තමයි පඬිත බඳු ජීවිතවත්මක් එබඳු මෙබඳු දුකෙන් මිදීමක් හදාගන්න මේ දේශනාව හේතුපනිස්තියම වේවා. එක දෙයක් මතක තබා ගන්න ඊගාවට සද්ධර්මය වගේ දෙයක් තුල පවතින වැඩි කල. මොකද ඒක මතක. ලෝකයේ සත්‍ය කියන එකක් තිබුණ සද්ධර්මයේ තිබුණ ශාසනය පවතී කවුරු මොන විදිහට කිව්ව සද්ධර්මයේ වගේ එකක් නම් ඒක වැඩි කල් තියෙන්නේ නැහැ. ඒ ශාසනයේ තියෙන්නේත් නැහැ. ඒ නිසා මම මේ කියන හින්දා කියන දේ ගන්න කියලා මම කවදාවත් ඔළුවලට බඳ යන්නේ නැහැ. ශාසනයේ වෙනුවෙන් Taman ගොඩක් දෙනෙක් අවස්ථාවාදී Tamanගේ දේ කොහොම හරි බලා අපිට වැඩක් නැහැ. අපි කොහොම හරි මිදී ගන්න හැදුවා නම් කියලා තැනක උත්සාහවත් ඒ බඳු පටු මනසකට කවදාවත් හරි නොයන දෙයම සද්ධර්මය. ඒ නිසා කොහොම හරි තැනකින් මේ කෙනෙක් සැබෑම දහම හොයලා සැබෑම දහම තුල ජීවත් වෙන්න හැදීමම මේ ශාසනය ජීවත් කරවීම. ඒ නිසා හැමදෙනාටම මතක් කරනවා මේ අතීතයේදී මේ ශාසනය බොහෝම දුක් මහන්සියෙන් කොහොම හරි රැකලා එදා හිටපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිස වර්තමානයේ අපිට ගෙනල්ලා දීලා තියෙනවා. මේ වර්තමාන සමාජයේ විද්‍යාවෙන් මොන විදිහකට මොන වුණත් මොන ආකාරයේ විසම පරිසරයක් තිබුණත් මොන ආකාරයේ පුද්ගල වටපිටාවක් තිබුණත් අපේ ජීවිතයෙන් අපි බැඳිලා ඉන්නවා මේ ශාසනය ඉදිරියට ගෙනියන්න කියන එක මතක තබා ගන්න. අද අපි බුද්ධිමත් වෙලා හරි දේ ඉතුරු නොකොලොත් අනාගතයට හරි දේ ලැබෙන්නේ නැහැ. අපිට ශාසනයේ ලැබිච්ච වෙච්ච මේ පාඩුව ඊගාව කෙනාට තියන්නේ නැතුව නුවණින් කටයුතු කරලා මේ සද්ධර්මයේ ලෝකෙ තුල නිවැරදි දේ හොයලා අරගෙන ස්ථාවර කරන්නේ හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා තත්කර. Thank you.